අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආරම්භ කිරීම කලින් මතක් කරන්න තියෙන්නේ මේ මේ සුජිත් මේ ලැහැත්ති කරලා තියෙන වයර් මාරු කරුවොත් සම්පූර්ණ අලුතෙන් වැඩ පටන් ගන්න ඕනේ. ඒ නිසා ප්‍රදීප මෑණියන්ට මම මේ මතක් කරන්නේ. ඒක අපි රිට්‍රීට් ඕගනයිසර්ට හැම වෙලාවෙම කියලා තියෙනවා. මේකට අත තියන්න එපා. අද තිබ්බොත් ඊට පස්සේ පටන් ගන්න දවසේ අපිට වාර්තාගත කිරීම කරගන්න බැරි වෙයි. ඒ නිසා සුද්ධ පවිත්‍ර කරන එක නම් අපි පිරිමි කෙරෙන්නේ නැහැ අපේ අතේ. ඒක ඉතින් අපේ ඇටි. ඉතින් අර ගෑන් කෙනෙක් ඇවිල්ලා අත ගන්නකොට මේකට අත තියන්නේපා. මගේ කාමරෙත් මම ওই පිටට ගිහලා යනකොට සුද්ධ කරලා තියෙනවා. අස් කරලා තියෙනවා. මං කියන්නේ ඉස්කෝලෙන් අස් කරලා තියෙනවා. මට ආවට පස්සේ මොනම දෙයක් කරගන්න බෑ. තිබ්බ දැන මොනවත් නැහැ. මට ඕන කරන්නේ බඩු දෙන්න දෙන දැන්පත් කරන එක මට ඕන වෙලාවට අත දිගානකොට ගන්න තියෙන. ඉතින් ඒක නිසා මේ ගෙදර ඉන්න කාලෙත් මම බැනුම් ගන්නවා. දැනටත් මම බැනුම් ගන්නවා. මගේ කාමරේට ගියොත් එහෙම මම බණ කියනට ලස්සන කිව්වට කාමරේ නම් යකායේ කම්මලක්. ඒ හොඳ වෙලාවට උඩ නෑ ගෑනු. ඉතින් කවුරු අස් කරත් මම බයින්නේ. ඉතින් වෙලා තියෙන්නේ මම කවදාවත් අස් කරන්නේ නැහැ. ඒක නිසා මේකෙත් එච්චරයි. අත ගන්න එපා මොකද මේ මේ එක එක සවුන්ඩ් වොලියුම්ස් හදලා තියෙන්නේ. ඒක කැඩුනොත් ඊට පස්සේ රෙකෝඩින් යනකොට හදන්න වෙන්නේ. එතකොට අර එහෙන් අනුරමන්ත කෑ ගහනවා. මේ වටිනා දේවල් රෙකෝඩ් වෙනකොට ඒ සද්දෝල අවහිරතා ඇති කරගන්න එපා. නිස්සාරණෝනේ දැන් ඇවිල්ලා තිනවා පුදුමාකාර ගුණාත්මක මට්ටමකට. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ ඔක්කොම කල්ලාතුල හැතිලා හැමදම වැඩ කරන නිසා. ඉතින් අපි පිට ගිහිල්ලා කරන්න ගියාම කොත්තනකවත් අපිට මේ සම්බර භාවය ගන්න බෑ. හැම වෙලාවෙම මොකක් හරි මේ සවුන්ඩ් සිස්ටම් එක මොකක් හරි අප්සෙට් එකක් කරනවා. ඒ නිසා ඒ ඇතිකලා තියෙන කර කරන අනුකම්පාවක් විදියට මේ වයරින් සිස්ටම් එක නෑ සවුන්ඩ් සිස්ටම් එක ඒ කම්පියුටර් වල ටික අත ගන්න නැතුව ඒ ටික එහෙම තියන්න එතකොට ඉතින් කවදද මේක සුද්ධ වෙන්නේ කියන ප්‍රශ්නන් එනවා තමයි බිල්ඩින් එක කැඩිසි දවසක තමයි ආයෙ කඩලා හදන දවසක තමයි සුද්ධ කරන්න වෙන්නේ ඒ ටිකේ නමුත් මේ මේ විදිහට කරන්න බෑ මේක කාලයක් ඇත්තටම අපි ඩිලා නෝන් මහත්තයා කියලා අරෝස්ලට කියලා තිබුණා මේ කම්බිනේෂන් වෙනස් කරන්න එපයි කියලා ඒක මතක් කරනවා අපි ඉල්ලා හිටින අපේ මෑණියන් වහන්සේගේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙනුත් වැඩ සිටින මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සිළු දෙනාගෙනුත් අවසරයි. අද යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය වන්දනීය පූජනීය ලොකු ස්වාමින්වහන්සේට নমස්කාර වේවා. අවසරයි ස්වාමින්වහන්ස පෙරේදා ඊයේ උඩමළුවේ සක්මන් කරන විට හිත හොඳින් වැඩි ගියා. මිනිත්තු 20ක් පමණ සක්මනේ යෙදෙද්දී මෙහෙණි කෙනෙකුගේ ඡායාවක් මගේ ඇඟේ පතිත වෙද්දී මම තිගැස්සුනේ මගේ ඇඟට කඩා පනින්නට හදනසේ මේවා මායාවක් බව මට දැනේ හොඳින් හිත වැඩෙද්දී ඒට ඉඩ නොදෙන මේ චචල චපල සිත කිසිදු අනකිරීමක් නොමැතිව નિરાයාසයෙන්ම විවිධාකාර අරමුණු නැගී හිත පිස්සු වට්ටන අයුරු පැහැදිලිය. පසුව හිත නැවත નિરાයාසයෙන්ම කමටහනේ යෙදේ. දෙපා වලට හොඳින් සක්මන වැටහි ගොස් පරයන්කයට අවැසි බව සිතට දැනී සිත පිහිටුවා ගතිමි. එහිදී වේගයෙන් උඩුවත කය ඇදී යන බවද එහි වේගවත් හමින් භ්‍රමණයක්සේ දැනුනි මා කිසිත් නැති හිස් කුටීරයකට ඇදගෙන ගියාසේ දැනුනි බොහෝ වේලා ඉන් මිදීමට නොහැකිව එහි හිරව සිටින හිරව සිටින අයුරුද නැවත අවට ශබ්දයකට හිත යෙදෙද්දී මුළු කයම හිරවී ඇති බවද දැනුනි. ටික වේලාවක් යන තුරාම මා නොසෙල්වී සිටියෙමි. දහවලද එලෙසම සිත පිහිටුවද්දී নিরතුරුවම සිත මෙවන් හුදකලා වීම සිත දැඩිව ඉල්ලා සිටින බවද ගෝසාකාරී පරිසරයෙන් කාමභෝගී ලෝකයෙන් මිදී මේ හුදකලාවටම සිත ඇදෙන බව පසක් විය. යලි යලුද සිත හොදකලා වීමට තනිව සිටීමට ප්‍රියවන බව දැනේ. ගෞරවනීය පින්නස් ස්වාමින් වහන්ස මාගේ වැරදි වැටහීම් නිවැරදි කර භාවනාවේ ඉදිරි යහපතට කරුණ කියා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. මේ ඇත්තට වැරදි වැටහීම් කියන්න බෑ නමුත් පසුකල යුතු හැතපොන් කණු කියලා කියන්න පුළුවන්. භාවනා කරගෙන කරගෙන යනකොට අයේ භාවනා වැඩෙන වෙලාවේ පුංචි දෙයකට උනත් මහා විශාල කම්පනයක් ඇති වෙනවා. හරියට අවුරුදු කාලේ රබාන හොඳට ඇදිලා තියෙනකොට පොඩ්ඩක් තට්ටු කරමු හ්ම් ගාල සද්දයක් එනවා. එහෙම නැත්නම් වයලින් එක හොඳට ටියුන් කරලා තියෙනලා අත වැදුනොත් වෙන සද්දයක් එනවා. ඉතින් පන්සල් ගියාම ඒ දවස්වල අපි බෙරකාරය බෙර දාලා ගියා බෙර දාලා ගියාම උකට තට්ටු කරනවා ගිහින්. බෙරකාරය ඒක රත් වෙලා නැති වෙලා සද්ද එච්චර ගාණක් නැහැ. අනිත් වෙලා දැනුනොත් ඉතින් හාමුදුරුවෝ කලබල වෙලා දුවගෙන යනවා මේ මොකද උනේ කියලා. ඒ නිසා මේක භවනා කරන මනස වනමුකේ පෑදුවා වගේ. පොඩි දෙයකටත් ඒක පාරට ගැස්සෙනවා. ඉතින් අපි ඒක අනුන්ට කියනවා ඊට පස්සේ. මේ මගේ හිත කැඩුවේ අරයා. මෙයා. සද්දේ, වේදනා, හිතවිලි කියලා ගොඩාක් කල් යනවා තේරුම් ගන්න. මගේ හිතේ සංවේදීභාවය වැඩි වෙනවා. වැඩි වෙනකොට වෙනද නොදැනෙන සද්ද දැන් අපිට කරදරකාරී මට්ටමකට වැටෙනවා. ඔය ඔර්ලෝසු ඉටිටි ගාන සද්දේ එහෙම නැත්නම් පුංචි පොඩි සද්ද භාවනා කරන යනකොට ඔළුවට ගහනවා වගේ තේරෙනවා. ඉතින් ගොඩක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සත්‍ය වැඩනකොට වෙන දෙයක්. ඉස්සෙල්ලා පේනකොට හිරියර වැඩි වෙනවා වගේ පේන්නේ. පහු වෙනකොට තේනවා ප්‍රණීතකම වැඩි වෙනවා. ඒ බුරුමෙත් තියෙන ওই හේවණල්ලට බය වෙන ගතිය. මෑනියුරිගේ හේවණැලි වලට එහෙම නැත්නම් සංඝයාගේ හේවණැලි වලට පින්නපාතේ වඩනකොට මේ ඉර නැගින වෙලාවේ අපි ගියොත් එimhe බය මේ පාරේ නැගිනිර පැත්තේ හේවණල්ල වැටෙනවා බටහිර පැත්තට. කිසි කෙනෙක් පාගන්නේ නැහැ. ඒගොල්ලෝ හේම හිටගෙන ඉන්නවා සංඝයා යනවා. මම හොයලා බලුවා මොකද කියලා. ඒගොල්ලෝ කියනවා රාහුල පුංචි හාමුදුරන්ට බුදුහාමරගේ සිවුර හේවණල්ල පෑගුණාට පස්සේ වශී වුණාලු. ආයෙ ගෙදරට ගන්න බැරි වුණා. ඉතින් යසෝදරාව බයයි දැන් බුදුහාමරගේ හේවණල්ල රාහුල පුංචි කුමාරට පෑගිච්ච ගමන් කැලේට යනවා. පැවිදි වෙනවා. ඒ නිසා හේවණල්ල පාගන්න ඒ රටේ. යනකම් හිටගෙන ඉන්නවා. ආමතු කෙනෙක් පින්නපාතේම යනවනම් ඒ වෙනල වැඩිච්ච පැත්තේ පාගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වෙච්ච එකලත් බුරුමකාරයෙක් වෙන්න ඇති ගිය අවුරුද්දේ ගියාත්ම ඉතින් ඒ නිසා රේවණල්ල පෑගෙනකොට කලබල වෙලා එනවා. හොඳට මතක තියාගන්න භාවනා කරනකොට මේ පුංචි පුංචි වෙනද නොදෙන දේවල් බොහොම උද්වේගතරව ඇම්ප්ලිෆයි වෙලා එහෙම නැත්නම් තීව්‍ර වෙලා වැටහෙන්න පටන් ගන්නවා. මෝඩකම තමයි එතකොට මේ අරමුණත් එක්ක කතන්දර ගොතන එක. කරපු එක්කනත් එක ගිය ගමන් පැටලෙනවා. තේරුම් ගන්නකොට මගේ සංවේදීභාවය වැඩි වෙලා තියෙන්නේ ඒක මගේ සතිය නිසා වෙච්ච එකක්. තවත් ඉදිරියට යන්න ඕනේ නම් මේකටත් වඩා ඇදිච්ච රබම් රබාණක් වගේ උදුවට ටියුන් වෙච්ච වයලින් එකක් වගේ මේක. එතකොට පරිසරයෙන් එන හැම දෙයකම කම්පන වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ඔයා තේරෙනවා මේ ශරීරයේ මේ මනස සුසර වෙන්නේ භාවනා කරනකොට විතරයි. අනික් වෙලාවට මේක මැටි. කිසිම දෙයක් ඇත්තේ නැහැ. සුසර වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකේ කතා කරන දේවල්, දිවි ලෝකේ කතා කරන දේවල් ඕන දෙයක් ඇහෙන්න පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට සූදානම් වෙලා යන්න. යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ පහු කරගෙන ආපුවා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනට පහු කරන්න තියෙන දේවල් හැම එකක්ම වගේ විචිකිච්ඡාවට බයට දෙගිඩියා හිතට මේ හේතු වෙන්න ඉඳී තියෙනවා. නමුත් භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් කමඨාන සුද්ධ වෙනවනම් එන්නේ එන්නේ තමන්ගේ පෞරුෂත්වය වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ දේවල් ආවට කාගවත් දෝෂයක් නෙවෙයි. මගේ හිතේ සංවේදීකම වැඩි වෙලා තියෙන කියලා ඒක සතුටට හේතුවක් කරගන්නවා. ප්‍රමෝදයට හේතුවක් කරගන්නවා. සතියට හේතුවක් කරගන්නවා. වීර්යයට ප්‍රීතියට හේතුවක් කරගන්නවා. පස්සද්ධියට හේතුවක් කරගන්නවා. ඒක නොදැනුනොත් මේ කල්බලකාරී පරිසරයකට බහින්න පටන් ගන්නවා. ලියුමේ අවසාන වෙනකොට කියලා තියෙනවා මම විවේකයට කැමති විවේක තැන්වලට ඉන්න ඕනේ පරිසර වලට කැමති නැහැ ඒතන ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා අර ඇති වෙච්ච විවේකයට අධික ආතාවක් ඇවිල්ලා ඒක පේනවා තද්ද වලට ද්වේෂ කරනවා ඉතින් ඒකෝට ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා. ධර්මයෙන් ඇති කරගත්ත උද්දච්චය. ධර්මයේ නිසා භාවනා හරිය නිසා ඉතින් මෙතනදී කමඨාන සුද්ධ වෙනවා. භාවනාවට උනත් බුදුජානනාංශයේ දේශනා කළ තියෙනවා සංඝයා වහන්සේලාට ශුඤ්ඤාගාරේ අබිරමාමේති අබින්නම් පච්ච වෙක්කිතබ්බා න ශුඤ්ඤාගාරේ අබිරමාමේති අබින්නම් පච්ච වෙක්කිතබ්බා තමන් මේ නෑ ඒක කියන්නේ මෙහෙමයි උපසම්පදා මාලකෙදි කියනවා උත්තරී මනස ධර්ම ශික්ෂාපදයේදී මම ගිහියෙක් ඉදිරි පිට මම විවේක සේනාසනයට කැමැති කියන මට්ටමින්වත් තමන්ගේ උත්තර මනස ධර්ම කාටවත් කියන්න එපා කියලා. මම ශූන්‍යාකාරයට කැමැති කියලාවත් රට්ටුන්න කියන්න බෑ ඒකත් අඬහැරයක්. ඒකත් කියා බෑමක්. හැබැයි නිතරම Taman වශයෙන් කල්පනා කරන්න කියනවා සෙනකින් ඉන්න එපා ශූන්‍යාකාරයටලා ඉන්න. ඒකට ආජීවය සකස් කරගන්න ඒකට අනාගත සැලසුම සකස් කරගන්න ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා හිටියොත් බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් කියලා හිතා ගන්න. පැත්තකට වුණොත් විවේක. හැබැයි කාටවත් කියන්න බෑ මං අඩු ගානේ කැලියට කැමති. මං අඩු ගානේ විවේකයට කැමති කියලා කිව්වත් ඒක Tamange තියෙන උත්තරී මනුස්ස ධර්මයක්. මේ කාම භෝගීන්ට කියාපෑමක් වෙනවා. ඒක දෙකම ඇදින් යන්න කියනවා. Taman නිතරම අබිරම අබිරමණය කරනවා. හැබැයි කියන්නේ කාටවත් අඟවන්නේ නැහැ. ඇඟවීම හරහා කලබලකාරී පරිසරයට නැත්තම් ඒ ගණයා කෙරෙහි කුලයා කෙරෙහි සම්භෝග කෙරෙහි ද්වේෂය පෙන්වනවා. ඒක අන්තවාදී. මේ කමටන් සුද්ධ වෙන්න ඕනේ ඒක නොකියන්න. ඒක වෙනව ඇත්තටම වෙනවා. හැබැයි කියන්න එපා. අපි හිතිය උතනනේ අපිත් මෙතෙක් කල් හිටියේ සීමාවක් නෙවෙයි SMS තිබුණ නැනේ slowly mindfully mindfully silent නෙවෙයි හිටියේ අපි ඉන්න තැන ගෝසාවක් දාගෙන අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියගෙන හිටියේ ඍතුකීසි කාර්යයා රටවල් අල්ලන්න සූර්යයා ඊයේ පාරේ කෑ ගහගෙන ගියේ දැන් කොහොමද අපි මේ කෑ ගන්න නැති පරිසරයකට යන්න ඕන වුණාට අපිට ඕනේ මට්ටමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉවවත් නොකිය හැබැයි විවේකීට කැමති ජීවිතයක් ගත කරනවා. අනික් කටට කියන්නේවත් නැහැ. මම ශුන්‍යකාරය අභිරමණය කරනවා කියලා. ওই දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. හැබැයි මේ මම කතා කරන්නේ පැවිදි වෙච්ච භාවනා දියුණු වෙච්ච එක්කනා මේ උපයාගත්ත තමන්ගේ ජීවනචර්යාව අනාගතේ ගැටුමක් ඇති නොවන විදිහට හදන්න එන්නේ එන්නේ එන්න පැන්සලක් කුල් කරනවා වගේ ඉතාලම සියුම කරන්න ඕන. මම හිතනවා මේ ප්‍රශ්න ගැති කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය සාමින් වහන්ස මා මෙම භාවනා වැඩසටහනට පැමිණි මුල් දිනවල සක්මන් භාවනාවේදී මට තිබුණු මූලිකම බාධා වුණේ සිතවිලි. පැමිණි නොයේ <coughs> පැමිණි නොයෙකුව සිතුවිලි නිසා මට සක්මන් භාවනාව හරහැටි කර ගැනීමට නොහැකි වුණා. රූප සහ ශබ්දත් මද වශයෙන් බාධා කළා. නමුත් මම මේ බාධා මැඩ පැවැත්වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කළා. ශබ්ද සහ රූප වලින් එන බලපෑම් අඩු කර ගැනීමට මම සක්මන සඳහා හැම විටම වැඩි දෙනෙකු නැති නිසංසල තැනක් තෝරා ගත්තා. ඇවිදින විට සිතවිලි එම අඩු කර ගැනීමට මම මේ ඇවිද යන්නේ නිවන වෙතටයි. මම දැන් සිටින්නේ ආරක්ෂික ආරක්ෂිත භූමියේයි වරින් වර සිහිපත් කළා. මගේ උත්සාහය තරමක් දුරට සාර්ථකයි මට දැන් සිතෙනවා. <clears throat> මම ඊයේ සක්මන් කරන විට මගේ දෙපස් සමගම එකට බද්ධ වී සිත ගමන් කරන ආකාරයක් මම දුටුවා. නමුත් අද දින එය අත්දැක්කේ නැහැ. පරියංක භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් කයට සිත ගත් විට මට ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ. නමුත් මට නිසල් නිසල්මනේ ආසනේ මගේ කය දෙස බලාගෙන සිටිනවා. කය නොදෙනී යනවා. නමුත් වරින් වර බෙල්ලේ වේදනාවක් එනවා. ශබ්දයක් ඇසුණු විට එය මහා විශාල ශබ්දයක් ලෙස දැනෙනවා. අද දින වහලයට යම් දෙයක් වැටෙන ශබ්දයක් මට ඇසුණා. ඒ ඇසීමට පෙර මගේ කන් බෙරේ චලනයක් වැනි යමක් ඌ බව මට වැටහුණා. වරින් වර මා ගැස්සී ඉදිරියට විසිවෙන බව දැනෙනවා. කලින් දිනවල මට සිහින විශාල ප්‍රමාණයක් පෙනුනද අද එසේ උනේ නැහැ. මා පියවි සිහියෙන් සිටින බව දකිනවා. වරින් වර සතිය පිට ගොස් නැවත එන බව දැනෙනවා. සියල්ල ලිවීමට කාලය මදි වුණා. ඔබ වහන්සේට මේ ආත්මයේම නිවන් අවබෝධ වේවා. ඒත් ඇත්තට මේක එක්කෙනෙක් ඔය මූලික මේ කටුකෝල කඩාගෙන අර වෙල්ෙලියක් වගේ තැනකට එන එක සම්පූර්ණ තෑග්ගක් දෙන්න තරම් වටින සාහිත්‍ය කෘතියක්. ලේසි නෑ. හැම කෙනාටම තමන්ගේ ක්‍රමසාවිදි හොයන්න වෙනවා. මේක කොයි එකත් පොදුවේ කියන දේ කොයි එක ආවත් දිගට කෙරුවොත් අනිවාර්යයෙන්ම දිරනවා. තමන් ක්‍රමසාවිදි රාශියක් හොයන්න වෙනවා. ඒ ක්‍රමසාදී වලට ප්‍රතිඵල ලැබෙන හැටි එක එක එකකට වෙනස්. හැබැයි පොදු ධර්මයේ තමයි ඔය මොනම ආවත් දිගට භවනා කරන එක අනිවාර්යයෙන්ම හිත කීකරු කරගන්න. ඒක අටුවාචාර්ය වංශල මතක් කරනවා. කැළේ ඉන්න කුළුමී හරකා මේ ගංගේ වල කැඳලා බැඳගත්තට පස්සේ එක පුදුම මැරිල්ලක් නටන්න හදනවා. ඒ නිසා දන්න මිනිස්සු හොඳට කුණ්‍ය කණුවක් ගහලා පොළවේ හොඳ වරපටයකින් මැදලා නටන්න ගන්නවා. බෙල්ල කඩාගෙන යන්න හදන. කනුවක් ගලවගෙන යන්න හදන බෑ බැරි වෙච්චාම කනුව මුලම ලගින. ඉතින් ඒක පෙන්නන අපි මේ කුළු හිත කාමයට බර වෙච්ච හිත මේ ගම්මැද්ද බැඳා වගේ ඉනල සතියාලෝකේ බැඳලා පස්සේ පුදුමාකාර සෙල්ලම් ටිකක් දානවා. කුළු ගති කියලා ඒකට කියන්නේ. කෝල ගති කියලා කියනවා. ඉතින් අපි ඒකට ක්‍රමසාවිදි බුදුරජාණන්සේ ටිකක් අපිට කියලා දීලා තියෙනවා. හැබැයි අපි ඊටු ටික හොයන්න ඕනේ. සමහරట్లాට හරියනවා. සමහරට වරදිනවා. ඉතින් හරි ගියාට පස්සේ අපිට හිතෙනවා අනේ මේකට බය වෙලා භාවනා නොකරන කෙනෙකුට මේක කියා ගන්න නැත්තම් ඉතින් මේ මිනිස්සු අඩු ගානේ හයිය හත්ති සීනලා පොඩ්ඩ උත්සාහ කරාවිනේ මෛත්‍රී බුදුහමරකන් ඉන්නේ නැතුව මේ දානේ දීලා දවස් කෙලිම නිවන් යන්න පුළුවන් කියන කතාව පැත්තක දාලා ඒ නිසා පොඩි මෑණියෝ කවියක් තියනවා කියෝනේ ඒක වරද්දන්න බෑ හොඳට අකුරු එහෙම වරද්දාගත්තොත් එහෙම වනයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු හරකෙකු දෙසට දැන් සිතගෙන යන්න හැකි වේද කෙරුම් කවි කර දැන් පවසන්න මේ මේ සත එලෙසමයි ඒ බව දැනගන්න මේ සිත ආයසරයක් කියන්නේ වනයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු හරකෙකු දෙසට දැන් සිතගෙන යන්න හැකි වෙද කෙරුම් කවි කර දැන් පවසන්න මේ සිත එලෙසමයි ඒ බව දැනගන්න මොකද කියන්නේ තේරෙන්නේ මොකද පොඩි මෑණියන්ට මොකද්ද තේරෙන්නේ තේරෙන්නේ නැද්ද නැත්නම් කෝල වෙලාද ඔය අහපු ප්‍රශ්නෙයි ඔය දීපු උත්තරෙයි ඔය කවියයි ගැලපෙනවද? නෑනේ කෝලම් කරනවා. ඔය කොලේ දෙන්නකෝ තව කවි දිනවා අපි ඔය ප්‍රශ්න වලට දෙමු කවියේම උත්තර. අපි අපි යනවා ඉස්සරහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. උදරයේ පිම්බීම හැකිලිම කරගෙන යද්දී සුළු වේලාවක් පිම්බීම හැකිලිම දෙකේ දිග කෙටි උණුසුම් තදගති ආදී වැටෙහි ඊතා ඉක්මනින් මෙම දෙකම එක එකාකාරව වැටහි කුඩා වී සියුම් වී නොදෙනී යයි. ඒ දෙක අතර පවතින හිදැස විශාල වේ. දිගටම කරගෙන යද්දී ඒ හිදැස පමණක් ඉතිරි වේ. ශරීරයේ සැහැල්ලු වී ඉන්නාතන පවා නොදෙනී ගියේ. සුදු පැහැති ආලෝකයක්ද පැතිරී තිබුණි. මේ වෙලාවේදී ඇසෙන ඊටාම කුඩා ශබ්දයක්ද විශාල කම්පනයක්සේ දැනේ. මස්පිඩු පෙරලෙනවා, තද කරනවා. දැනේ. ශරීරයේ පුරාම ඊටාස සියුම් වේදනාද කුඩා කුහුඹි දුවන්නාසේ දැනේ. හිතට එන සිතිවිලිද ඊටාම සියුම්ම වැටහේ. ඒවා පැහැදිලිව හඳුනාගත හැකිය. සමහර පරියංකවලදී කම්පන වේගයක් මුළු ශරීරේ පුරාම ගමන් කරන බව වැටහේ. සමහර වෙලාවට ශරීරයේ එක් කොටස් නොමැති බව වැටහේ. එක් අතක් සමහර විට දකුණු පැත්ත ආදී ලෙස මුලින් මුලින් බියක් දැනුණද දැන් එසේ නොදැනේ ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. ඔය ඇත්තට මේ භාවනාවේ හරි අපූර්ව තැනක් තමයි මේ නොදැනීම දැනෙන්න පටන් ගන්න එක. ඒක ඇත්තටම හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි අවදි නෑ. භාවනා කරනකොට පේනවා මේ මේ භාවනා කර බලනකොට වම් අත නෑ. දකුණු අත තියෙනවා. ඉතින් තමයි දන්නවා මේක මේ හොල්මනක් කියලා. ඔය ඉතින් දෙන්න ගොඩාක් කල් ගිහිල්ලා තමයි ඒක තේරෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ගෙවල් දොරවල් දාලා ඇවිල්ලා ආරණ්‍යකට ඇවිල්ලා කයට හිත ගියයි කියලා කියන්නේ ඒ කාන්තේම ගම ගෙදර ගෙවල් දොර ඔක්කොම අමතක ලැබෙ දන්නේ අපි. අපි දන්නේ කය. කය හුඟාක් වෙලා ඉන්නකොට තමයි තේරෙන්නේ කය දන්නවයි කියන්නේ ගෙදර දොර අමතක වෙලයි කියන්නේ. ඒක විශාල දැනුමක්. ඒකට කියන්නේ අන්වේ ඥාන කියලා. ඒකට කියන්නේ ණය විපස්සනා කියලා මේකේ හිත තියෙනවයි කියන්නේ අර සීර මතල. ඒ සේරම අතෑරියයි කියන්නේ ඒ සේරමෙන් එන දුක් කරදර අතෑරියා. නැත්නම් ඒක වෙන හැම වෙලාවෙම වෙනවා. කවුරුත් අපි බුද්ධි විඳින්නේ නැහැ. අපි කවුරක්වත් ඒකට අවදි නැහැ. ඉතින් සරුවචනංශේ චූලසුඤ්ඤත සූත්‍රය ඒක පෙන්නනවා යම් වෙලාවක ආනන්ද අපි අරන්නේ ඉන්නවා කියන හැඟීම ආවනම් ගම ගම කියන හැඟීම් නැහැ. අරන්නේ තින්දකන කයි කියන හැඟීම තියෙනවා නම් අරන්නේත් නැහැ ගමත් නැහැ. ඒ බව දන්නේ බුදුහාමුදුර විතරයි. අපිටත් වෙනවා අපි ඒකට සමාදම් වෙන්නේ. අපි එළඹ සිටින්නේ නැහැ. මොකද අපි අර ඉන්න දේ බදාගෙන නටන්න හදනවා මිසක් යමකට හිත ගියයි කියලා කියන්නේ අනෙක් සියල්ල ප්‍රතික්ෂේප වෙලා. මේක දැනගත්ත දවස් පේනවා අපි සෑහෙන නිවන් දැකලා තියෙන උපත්ිය දවස් ඉඳලම. දන්නේ අපි මොක කරවි හිත යෙදුවයි කියන්නේ සියල්ලම අමතක වෙලා. ඒ සියල්ලගෙම නිවන් දැකලා. උදාහරණයක් වශයෙන් කියන අපි රූප බලන වෙලාවට සද්ද එන්නේ නැහැ අපට. නාසයේ ගඳ මොකුත් වැඩ. නමුත් ඒක තේරුම් ගන්න රූප පේන වෙලාවේදී ශබ්ද නැහැ කියන එක උදාහරණයක් වශයෙන් කියනවා නම් ටෙලිවිෂන් එකේ channel number 7 බලනවා නම් හත් වෙනි channel එක බලන හය වෙනි එක බලන්න බෑනේ. පහ බලන්නත් බෑ. එකක් තේරුවා කියන්නේ අනික ඔක්කොම ඉවරයි. ඉතින් අපි මේ ටෙලිවිෂන් එක මේ channel එක මොකක් හරි කුණු හරපක් පෙන්වනවා කියමු. ඒක බලනකොට අපි දන්නවා මේකේ කුණු හරපක් පෙන්වනවා අන්තිම සබ්බිය දේවල් පෙන්වනවා. ඉතින් ඒ නිසා මේක වහලා අරකට යන්න ඕනේ කියලා අපිට කවදාකවත් හිතෙන්නේ අර පේන කුණු හරපෙන් බල බල ඒකට බැන බැන ඉන්නවා මිසක් මේ ටෙලිවිෂන් එකේ channel කීපයක් තියෙනවා. ආර්යයන් වහන්සේලා දන්නවා ඔබට පේන දේ හොඳ නැත්නම් සද්දයක් ආපන්. ඒ නිසා පේනේ සද්ද දෙකම නැත්නම් ගඳ බලපන්. මේ ඔක්කොටම වැඩි හොඳ ඉන්න තැන බලපන්. ඒකේ චප්පානක සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තිනවා මේ ලෝකයේ තියෙන කුණුහරුප වලින්, කෙලස් වලින්, දාහ වලින්, පරිලාහ වලින් දුකෙන් අයින් කරන්න ඕන නම් ඉන්න කයිදියා බලන්න. අපි කරන්නේ ඒකම බලබලා ඒකත් එක්ක රණ්ඩු කර කර ඒකත් එක්ක උරුට්ටු වෙ ඉන්නවා මිසක් මේ කයට හිත දැමීමෙන් නිවන් ලැබෙනවා කියන එක දන්නේ. ඒ නිසා භාවනා කරනකොට මුදුවට කය ගැන අවබෝධ වෙන්න පුළුවන් මම වම් අත ගැන තීරුම නැහැ. දකුණු අත තඩිස් වෙලා තියෙනවා. හැබැයි කලබල වෙන්නේ නැහැ. එහෙම මේ පණ තියෙන අතේම කෑලි ගෙවුණයි කියලා චෝදනා නොකර මට්ටමට යනවා කියන්නේ දිවියකටවත් බ්‍රහ්මයකටවත් කරන්න බැරි වැඩක්. අන්තිමට මේ ඔක්කොම මේ බල බල ඉනකොට ඔක්කොම නැතිලා නේද දන්න මේක බොරුව මායම මුලාව hinaව මේ මේ හීනයක් මිරිඟුක් විතරයි. ඉතින් අපි නැති වෙන නැති වෙන කෑලි ගානේ චෝදනා කරන්නයි අඬණ්ඩයි ගත්තොත් කොච්චර දවඩ තෑගි. ඒ නිසා මේ සාපේක්ෂ ඥානය පටිච්ච සමුප්පාදය අන්‍යෝන්‍ය ප්‍රත්‍යය තේරෙන්නේ නැති දෙයක් නෙමෙයි. අපිට දෙක බලා ගන්න පුළුවන් කමක් නැහැ මොකද අල්ලපු දේ බදා ගන්නවා. බදාගත්තට පස්සේ ඒකේ කොච්චර යෙදීගත කරනවද කියනවනම් අල්ලගත්ත නිසා අතෑරිච්ච දේ හිතා ගන්නවත් බෑ. හැබැයි හිතාගත්තත් නම් තත්ත්වයට ඉවරයි. ඒක සමාදම් වෙන්න බැරිකම නිසා අපි අල්ලගත්ත දේ අල්ලගත්ත දේ නිසයි මේක අයින් උනේ කියලා අල්ලගත්ත දේ පොඩ්ඩක් කාගෙන හිටපන්. ඒකල හොඳට බලපන් ඔය එකක් අල්ලපු නිසා කීයක් අතහැරෙනවද කියලා. ඒක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. මොකද මේ తත්‍ර తත්‍රාභිනන්දනී අල්ලගත්ත දේත් එක්ක උරුට්ට වෙනවා. 100 100ක්ම උරුට්ට වෙනවා. ඊට පස්සේ අපිට මතක නැහැ කොච්චරක් අමතක වෙලා තියෙනවද කියලා. ඒකට බුදු කෙනෙක් ඉන්නවා. ඒක සතියෙන් පෙන්නලා දෙන්න ඕනේ. කයට හිත ගත්තොත් ඔබ ලෝකෙම නිවන් දැකලා තියෙනවා. කය පිළිබඳ පොඩි දර්ශයක් තියෙනෝක ඉවසගෙන හිටපන්. ටික වෙලා ගන්න ඕකත් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකයක් කරදර අයින් කරන්න අපි කය වාංගුවට ගන්න. ආශස් ප්‍රසාසේ වාංගුවට. ඒක හොඳටම හිත දාන්න ඒකට. ඒක ලියලා තේරුම් ගන්න මේ හිත දාන්න කියන්නේ මේක ගන්න කියන එක නෙවෙයි. මේකට හිත දැමීම හරහා ලෝකයමත කරපන් කියන එකයි දැක දැක දන දන. මේ තමන් ආදායෙන් අම්බ කරපු ලෝකේ. තමන් ප්‍රේමයෙන් ආදරයෙන් රැස් කරපු ලෝකේ ආනාපාන සාපේක්ෂව පැත්තකට දානවා. ඊට පස්සේ ආනාපානෙත් ගෙවෙන්න ආරම්භ. ඒකේ මෙහෙම කතාවක් කියනවා. පොඩි හම් පොඩි මෑණි හොඳට අහගෙන ඉන්න ඕනේ. ඉවලෙකට අහුණාලු ඉබ්බෙක්. ඇවිල්ලා බලනකොට ඉබ්බා කරපු දෙයක් ටක් ගාලා අඳුරක් ගත්තලු ඇතුළට. ඉබ්බා ඉවල කරපොද මේ පැත්ත පෙරලනවලු මේ පැත්ත පෙරලනවලු මේ ඉබ්බා අතුල කතා කරලා කිව්වලු මේ මේ ඉවලාමි මේ ඉදෝර නිසා කට්ට කර වෙලා තියෙන්නේ ඔයාලට පුළුවන් නම් වතුරට ගිහලා දාන්න ධර්මයට පස්සේ මෙලෙක් වෙනවා අයියා ඉබ්බා කරපොද හොම්බෙන් තල්ලු කරන තන ගිහලා වතුරට දාලා කකුලෙන් පාගාගෙන හිටියලු මේක ගියොත් කකුලෙන් පාගගෙන ඉන්නවලු දැන් ඒකලා ඇහුවලු ඉබ්බා අහිවලා ඉබ්බගේ කොහොමද මෙලෙක් වෙලාද කියලා අරෝ කිව්වලු ඔක්කොම මෙලෙක් කළා පාගගෙන ඉන්න තැන තමයි මෙලෙක් කළා නැති කියලා. කකුල උස්සපු ගමන් එයාගේ මේ ලෝකෙම අමතක කරලා කකුල තියෙන තැන විතරයි අපේ ආනපාන වෙන එක හොඳට බලන්න හිටපන්. එතකොට ඒකෙන්නේ ලෝකෙම පෙන්කිලා වෙන තැන විතරක් පෙන්කිලා නැහැ. ඊට පස්සේ මේකත් පෙන්ුණාට පස්සේ ඉබ්බ මාරු. අපි ඉස්කෝලේ යන කාට ඔය කවි කතා ඔය කතන්දර තිබුණා පොත්වල. දැන් නම් මම දන්නේ නැහැ තියෙනවද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ආනාපාන දෙන්නේ ඒක ලස්සන නිසාවත්, ඒක සුවඳ නිසාවත්, මිහිරි නිසාවත් නෙවෙයි. ඒක දරතයක්, ඒක කරදරයක්. හැබැයි ඒකේ ඉන්නකොට මුළු ලෝකෙම නැහැනේ. ඉතින් නිසා මේක මේ කරදරයට ප්‍රේම කරපන්. මේ කරදරේ සුවඳ වේයක්. මේ කරදරේ ප්‍රීතියක් කරගනි. මේ කරදරේ සති සම්පජඤ්ඤයක් කරගනි. මේ කරදරේ හිත තැම්පත් කරපන්. ප්‍රසාදයක් ඇති කරගනි. මොකද මේ කටු කොහොලේ ඒකේ ඒ තරම් යෙදෙන්න යෙදෙන්න ලෝකේ නිදහස්. ඒක තේරෙන්න මගේ ආනාපාන හිත පවතින හැම වෙලාවෙම ලෝකේ වශයෙන් නිවන් දැකලා කියලා තේරුණා නම් අපි ආනාපානෙට සලකාවි මුළු ලෝකෙම තියෙන හොඳම වස්තුව විදියට. අපි සලකන්නේ නැත්තේ මොකද? අපි දන්නේ හුස්ම සතිය හුස්මට ගියාම ලෝකෙ නිදහස් වෙනවා කියන එක දන්නේ. හරියට මේ භාවනා කරනකොට එකwidehatක් නැති වෙනවා. ඒක දැනීම එම වෙන්නේ ඇති මේ හිතින් හදාගත්ත හොල්මනකනේ ජීවත් වෙන්නේ. ඒකට බය නැති වෙන්න කොච්චර කල්යයි. දැනුන්නේ නැතුනට ඕක තමයි වෙන්නේ. හැමදාම වෙන්නේ ඕක තමයි. ඒ නිසා භාවනාවේදී දන්න දේ දැන ගැනීම හරහා පිහිටවන සතිය නොදන්න දේ දැන ගැනීම හරහා තමයි කෙලවර වෙන්නේ. මට දන්නේ නැති බව දැනගන්නවා. එදාට ඒත් කලබල කරන්නේ චෝදනා කරන්නේ මට දැන් මේ හොඳට බලනකොට අද්දේ ගහලා මේ අතේ ඇඟිලි පහම වැටෙන්නේ නැහැ. ඒක කලබලයක් නෑ. දන්නවා මට වැටෙන්නේ අසවල් ඇඟිල්ල විතරයි. ඉතුරු ඇඟිලි වැටෙන්නේ නෑ. ආන ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මගේ සතිය හොඳට ප්‍රතිනවා අතේ. හැබැයි නැති කෑල්ලේ. පුදුජනසු පෙන්වන්නේ අවකාශ ධාතුව තේරුම් ගන්නේ කට ඇතුලේ තියෙන හිස්තන බලන්නේ කියලා කියනවා. හැම හිලකම තියෙන හිස්තන බලනකොට ඒ මොකුත් නැහැ. හැබැයි නැති බව වෙනදට වෙඩි දැන් තේරෙනවා. වෙනදට තේරෙන්නේ තියෙන ටික විතරනේ. දැන් තියෙන දේට සාපේක්ෂව අතන කුහරයක් තියෙනවා මෙතන කුහරයක් තියෙනවා මෙතන පැලිරක් තියෙනවා කියලා අර පැලිරට ටික තේරෙන්න ගියාට පස්සේ තමයි ඔන්න කය අවබෝධ කිරීමේ පරිපූර්ණත්වයට යන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු වෙන්න මේක සම විදර්ශනා භාවනා බොහොම මේ බාලාන්ත පන්තිය. භාවනා ඊට වැඩගත්තන තමයි පේන දේ හරහා නොපෙනෙන දේ මත සත්‍ය පිහිටුවීම. එහෙම නැත්නම් නිමිත්ත හරහා අනිමිත්තේස්ති කියලා සතිය පිටන. නිමිත්තේ සතිය හරහා අනිමිත්ත සතිය කියනවා. ඒ අනිමිත්ත සතිය නිවනට දොරක්. අනිමිත්ත අපණහිත ශුන්්‍යත කියලා කියනවා. ඒක දකින්නට බය වෙන එක තමයි මාය අපිට දෙල තෙල් ලනුව. අපි මායයට තටා කියලා බය වෙන අපි බය නෑ අපි බුදුහාමර කියලා ශ්‍රද්ධාව තියෙනවා. අපි යනවා කියලා අපි ප්‍රශ්න යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුනායක ස්වාමින් වහන්ස කමඨහන් සිහියේ තබාගෙන දින පහක් මුළුල්ලේ ඊතා වෙහෙසෙමින් භාවනා කළමුත් මාහට කිසිදු භාවනාවක සිත නොපිහිටිය බව වැටහුණු නිසා දැඩි වේදනාවකට පත් වී සිටියෙමි. එහෙත් ඊයේ උදෑසන වැලිමලුවේදී සිත සමාධියේ පිහිටුවාගෙන සක්මන් භාවනාව කරන අතර මාගේ දෙපා කරත්තයක රෝද දෙක ලෙසත් හඳ කොටස කුණු පුරවන ලද කරත්තය ලෙසත් පෙනෙමින් ඒ ඉදිරියට තල්ලු කරන යන ආකාරයක් දිස්ුනිමි. එයම අරමුණු කොට භාවනාවේ පිහිටි කල කිසිවෙකු විසින් පසේ පසින් පිටුපසින් පැමිණ මා ඉදිරියට වැර යොදා තල්ලු කරන ආකාරයක් දිස් වූයෙන් මා සමාධියෙන් මිදී පියවිසිහයට එළඹුනිමි. අද උදෑසනද සක්මන් භාවනාවේදී එය එසේම සිදුවිය. මා මේ භාවනාවේ පිහිටි බවට පෙර නිමිත්තක්ද යන බවට වැඩිදුර භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක්ද දෙපා නැමද ඉල්ලා සිටිමි. නායක ස්වාමින් වහන්සේ හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ රචනයේ භාවනා කියන එක සත්‍යයෙන් පරිවර්තන මේ විස්ථාපණය වුණා නම් දීපේ කරාට තේරෙයි. භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා පාවිච්චි කරපුවම හොල්මන්. සතිය කියන වචනේ පාවිච්චි කරා. මම දවස් පහක් භාවනා උත්සාහ කරා මට භාවනා පිටියේ නැහැ කියනවා. දැන් දවස් පහක් උත්සාහ කරනකොට සතිය පිටියේ නැද්ද කියලා බලන්න. ඒ නිසා මේ සතිය පිහිටීමන්ද වෙලා තියෙනවා. භාවනා කියන වචනේ ටිකක් නරකට පාවිච්චි කරලා තියෙන බෞද්ධය අතර. සිංහල බෞද්ධ අතර බොහෝම නරකට පාවිච්චි වෙච්ච වචනයක්. ඒ නිසා භාවනා කියන වචනය සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරන්න ප්‍රතිස්ථාපනය කළා මේ ප්‍රශ්නේ Tamanගෙන්ම අහගන්න මම මේ කරපු උත්සාහය නිසා භාවනා වැඩනවද කියලා අහන්න යන්න බෑ. හපු ගමන් ඒක නිකන් මේ නොමග යවනවා. මට සතිය වෙනවද කියලා නිසා අපි කමඨාන උපදේශවල පළවෙනිම වචනේ කියන්නේ මේ මුළු ප්‍රයත්නෙම සතිය පිටවන්න ගන්න ප්‍රයත්නයක්. ඔය කවුරු භාවනා කරන්නවත් මන්නම් වගේ කියන්නේ නැහැ. මං කියන්නේ මෙතන ඉන්න සතිය පිටවන්න. සත්‍ය පිටිය නම් අපි දිනුම් ඔය කවුරු මොනවා කියලා සත්‍ය මේ මෙතෙන්ද ඇවිල්ලා මට භාවනා වැඩුණයි කිව්වට මට ඇහෙන්නෙත් නෑ මම සාදු කියන්නෙත් නෑ කවුරු හරි කිව්වොත් අනේ නිසන් වලට ඇවිල්ලා මේ සතිය කියන එක ඉගෙන ගත්තා සතිය කියන එක හිටියයි කියලා මට ඈතින් මම සාදු කියනවා බෞද්ධයන් හරි අමාරු ඇටෙන් හිට පන්නනවා වගේ ওই තියෙන රාමුවෙන් හිත ගලවන්නේ ඒ නිසා සතිය ගන්න ඒ නිසා මම උත්තර දෙන්න යන්නේ නැහැ ප්‍රශ්නෙට. ලියපෙක්තරට මම කියනවා ආ ඉල්ලගෙන මේ ප්‍රශ්නේ කියවලා භවනා කියන වචනේ අයින් කළා ඉතින් සතිය කියන වචනේ දාන්න. දාලා බලන්න මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද උත්තරේ කියලා? নমস্কার කරමි নমস্কার වේවා. <clears throat> ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී මාපටගිල්ලේ සිට හිස මුදන දක්වා ශරීරයේ එක් එක් ස්ථානවත සිහිය පිහිටවා සක්මන් කිරීමට හැකියාව ඇත. නැවතේ හිස සිට මාපටගිල්ල දක්වා ආපසු සතිය පිහිටවා සක්මන් කිරීමට හැකිය. එහෙත් සක්මනේදී සමහර අවස්ථාවන්හිදී එක් බිමට සිතට එක්විටක සිතට නොරොස්නා ගතිමත් වේ. ඒ දේශයේ මට හැඟේ. සමහර විට මම සක්මන් කරන විට එකට සක්මන් කරන විට වෙන කෙනෙකු එන්නක් මෙන් හෝ එයට වෙන කෙනෙකු ඒ කියා වගේ හැඟීමක් එහි ඇත. ඒ දේශයේ සිතක් බව ඊතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකිය. පරියංක භාවනාවේදීද සමහර විට සමහරකුගේ পায় තදින් බිම ගැටෙන හඬක් මගේ වගේ දැනුනොත් අමනාප සිතක් පහළ වේ. එය හඳුනා ගැනීමට හැකි වූාට පසු සත්‍යක න්‍යාය සත්‍යක න්‍යාය යොදා මට නම් කමක් නැහැ. අන් අයට එය කරදරයක් යයි තව වරදක්ද පටවා ගනී. එයත් වැරදි අයිද සිතේ. එහෙත් එය අතර කාලයේ සිතේ සිත් පරම්පරාවක් ඉපදි නැතුව ගොස් අවසානයේ මට එසේ සිතට අමනාපය දැනෙන්නට වී නම් මම ටික කලකට පෙර එය කිසිවෙකු නොපෙන්වා සංගවා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. ඊයේ හවස සාකච්ඡාවෙන් සාකච්ඡාවෙන් පසු මෙය යොමු කරන්නට සිතුනේ මෙය මට කරදරයක් යයි බැවුනි කරදරයක් යයි සිතුනි බැවිනි. ඒට උපදේශයක් බලාපොරොත්තු වෙමි. තවද පරියංක භාවනාවේදී වාඩි වී සිටින විට සිතින් බලා භාවනා කිරීමට මට මීට දින දෙකකට පමණ පෙර සිත්විය. ඒට උත්සාහ කරද්දී සිත මගේ ඉදිරියේ සිටින සේයක් මට පෙනුනි. මට අවශ්‍ය වූයේ සිත ඉදිරියේ මා සිටිනා ලෙස දකින්නටය. එයට වෑයම් කළද නොහැකි වී එය අතහැර දැමිය. පසුදින පිහිට වූයේ මේ දෙකම එකක් කියාය. සිතුනේ මේ දෙකම එකක් කියාය. එවිට මහත් ලැජ්ජාවක් ඇතිවිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැසුනේ ගැසුනේ වරද නිවරද කර ගැනීමටමයි කර ගැනීමටමයි සාකච්ඡාවට යොමු කරන මෙන් নমස්කාර පෙරටුව සිහිපත් කරන අතර ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. ලියවිලා නැහැ කියන්න ඕන දේ හෙලි වෙලා නැහැ. ආයෙ කෙන කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි අර පළවෙනි ලව් ලෙටර් එක හරියට ලියවෙන්නේ නැහැ. ඒක ඉතින් ආදාමෙන්නේ ලිපියේ කොළයට යොමු දිනෙත යොමන විට ඇස් දෙක පිය වෙනවා. ඒ පළවෙනි ලව් ලෙටර් වල ඕම තමයි. ලියලා ලියලා පුරුදු වෙච්ච එක නා දන්නවා මේ උන්ටට ලව් කරපු කෙල්ලෙක් කියලා. ඉතින් පළවෙනි ලව් එක ඔහම තමයි. ඉතින් මේකද කියන්න තියෙන්නේ මෙන්න මේ මතුවෙන නුරුස්නා ගතියට ප්‍රේම කරපු දවසේ මුළු ජීවිතේම මල්මන්. ද්වේෂයට ද්වේෂ කරන්න එපා. නුරුස්නා ගතියට නුරුස්නා වෙන්න එපා. බුදු කෙනෙක් අපිට උගන්වන්නේ මේ නුරුස්නා ගතියට ප්‍රමෝද වෙන්න. එතකොට ඉවරයි. අමාරුයි. ඒකට බුදුරජාණන්සේ කෝස කෝද භක්ෂක යක්ෂයාගේ කතාව කියන මෑණි හොඳට අහගෙන ඉන්නුනේ. සක්‍ර දෙවීන්ද්‍රයා මේ සක්‍ර දේවින්දද මම දැන් රජ කෙනෙක් හරි කොහොම හරි පළාත් එක යුද්ධයකට රටින් පිට වෙලා ගියාලු. යනකොට කට්ටියට කිව්වලු මාලිගාව බලා ගන්න කිව්වා. ওই වෙලාවේදී මාලිගාවට ඇතුළු යක්ෂයෙක් ඇවිල්ලා. ඇවිල්ලා ගේට්ටුවේ ඉන්න මනුස්සයකලු යන්න දෙන්න බෑ කියලා. ඒතකොට ඒ යකාට හිතේ ලොකු උනාලු. ඊසෙත් ඕක කිව්වට මං අහන්නේ නැහැ කියලා ගේට්ටු කඩාගෙන ඇතුළට ගියා. යනකොට ඒ ගේට්ටුවේ ඉන්න කෙනා ඉස්සරහා ඇතුළ කට්ටිය කොළුණියක් එක්කෙනවා. කීන දේ අහන්නේ නැහැ. ඉතින් ඔක්කොමල මෙයාට ඇවිල්ලා ක්‍රෝධ කරන්න. ක්‍රෝධ කරන්න කරන්න මෙයා ලොකු වෙනවා. බලවත් වෙනවා. ඉහිලා සිංහාසනේ වාඩි වෙලා එනේන එක්කනා කියන දැන් රජුරු આવොත් එම අලියක් වේ අලියවුලක් කරේ බැහැ පල්ලෑ කියලා. මූ ක්‍රෝධ කරන්න කරන්න ලොකු වෙනවා. පස්සේ දැන් රජුරෝ යුද්ධ දිනාගෙන එනකොට කිව්වලු පණිවිඩයක් දෙවෙනාස් වැඩේ තට්ටු යක්ෂයෙක් ඇවිල්ලා ඉන්නවා. බුදුමාකාර විදිහට බලවත් සිංහාසනේ ඉන්නවයි කියලා. රජුරෝ දැනගත්තලු කතාව. දැකලා ඒගොල්ලෝ අයියෝ හුඟ කාලයකට පස්සේනේ දැක්කේ මම මේ ඉනකන් හිටියේ මේගොල්ලෝ මම නැතිලා ඔයාට හැලකුවාද දන්නෙත් නෑ අනේ සමා වෙන්න මට කියලා යන්න බැන්නා කියනොත් එන්න එන්න පුංචි වෙන්න පටන් ගත්තා මෛත්‍රී කරන්න කරන්න පුංචි උනාට පස්සේ මේ සිංහාසනෙන් ගණන් ගිහලා මේ ජනෙලෙන් එළියට විසි කරලා ඉවරයි ඒක කන්නේ ක්‍රෝධේ. ඒකට ක්‍රෝධේ දෙන්න දෙන්න මෝරනවා. කෝඩ කියන්නේ කෝධ භක්ෂක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ වෛරයට වෛර කරන්න කරන්න ඔය යක්ෂයා ගෙට එනවා. ඌ විභූෂණ පාන දාල දෙක පුම්බගෙන නටාගෙන නටන ඊට පස්සේ ආ මචං කොහොමද කාලයකට පස්සේ දැක්කේ වැල් වැල්මී තියෙන තඹ පොබනවද නැත්නම් රසකින්ද තියෙනවා මේ පෝපි තියෙනවා ග්‍රීන් ටී ටිකක් තියෙනවද කියලා බැලුවොත් ඔන්න එන්න එන්න පුංචි වෙනවා ඒ පාඩම දන්නේ අපි අර ඒකට උරුට්ට වෙන්න හදනවා. ඒ නිසා ඒන නුරුස්නා ගතිය දැකීම මං කියවේ ඉස්සල්ලාම ඔස්පෙන්ස්කිගේ පොතේ ගර්ජොෆ් අහපු බණක කියලා තියෙනවා. Taman කොයි වෙලාවක හරි ශික්ෂණයකට ගිය ගමන් වයලින් එක ගහන්න ගියත් කමන්නේ ඩ්‍රයිවිං කරන්න ගියත් කමන්නේ තිල් ලකින්න ගියත් කමන්නේ මොන හරි ශික්ෂණටි ගිය ගමන් පළවෙනියම මතුවෙන ලකුණ තමයි ශික්ෂණයේ හරියන බවට නුරුස්නා ගතිය. ඒසයි නුරුස්නා ගතිය ආවේ ශික්ෂණයක ප්‍රතිඵලයක් විතර ගන්න කියලා. ශික්ෂණයට හරිය ආදුවට නෙවෙයි. දෙක තමයි තමයි දෙස් දී ගන්න ගන්න. අනිවාර්යයෙන් මේක කරගන්න බෑනේ. කියලා ඒ ශික්ෂණයක දෙවෙනි ආනිසංශය. තුන අනුන්ට දොස් කියන පටන් ගන්නවා මේ අර අරකිතම නිසාවෙන් තමයි මේ කණිතයි බැරි උනේ ඊර්ති උනිසයි බැරි උනේ ආහාර නිසා බැරි කියලා අනුන්ගේ දොස් දකිනවා. හතරවෙනි වශයෙන් කියනවා මේ ලෝකේ රවුම් වෙච්ච නිසා මම කචල් එක තියෙන එක මට්ටම් වෙලා තිබුණා මට වැඩේ කරන්න පුළුවන් නටන්න බැරි පොළොව ඇද නිසායි කියලා ලෝකේ ඇදකුද වෙනවා. මෙන්න මේ හතර මේ පළවෙනිම එන නුරුස්නා ගතිය, Tamange දොස් දකින ගතිය, අනුන්ගේ දොස් දකින ගතිය සහ මේ පොළොව මට්ටන්නේ නැහැ කියන වගේ ගති සතිය පිහිටුපු බවට ලකුණු. කාට හරි පුළුවන් නම් ඒ කාට කියලා සතුටු වෙන්න කෝද බක්ෂක යක්ෂයාට යක්ෂයාට ග්‍රීන් ටී දුන්නා වගේ වැඩි. අමාරුයි. මේ බුද්ධ උත්පාද කාලෙක නොවුනොත් හිතන්නත් බෑ මේ යක්ෂයාට වෛර කරන්න කරන්න උට ආහාර වෙනවා. එනිසා උට යාළු වෙලා කතා කරන්නේ. අර නන්දි විසාල ජාතකයේ තියෙන්නේ සරුවචනාංශේ ජාතක කතාවේ දුප්පත් කරත්තකාරයෙක් පිටිය ගොනා කතා කරලා කියනවා කරත්තකාරයාට උඹ ඕන කෙනෙක් එක කරත්ත රේසයක් තියපන් මම දිනවලා දෙන්නම් එතකොට උඹට ගාණක් හම්බ වෙනවා. ඉතින් මෙයා කියලා කියන අවුරුදු 100 දවසක කරත්ත රේසයක් තියමු කියනවා. ඊට පස්සේ කරත්ත රේසි ගාව මේ මේ නන්දි විශාල ජාතිකේ ඉන්න නන්දි විශාල බෝසත් ගොවිය ගවය බඳු කරත්තකාරයා මේ ගුණාගේ බහටම කරතිව ජක්කොටිය කියලා ගහනවරු. ගහපුම අරු ගාලා තිබ්බා වගේ හිටිනවා මොකක්වත්ම කරන්නේ අනිත් කරත් ඔක්කොම යනවා මෙයා හිටිනවා. අර මනසේ දා ඔට්ටුවට දාපු ගානක් පරාදයි. ඒසෝ කියලා කියන ඔබ දැන් කිව්වේ දිනවල දෙන්නම් කියලා. බලපන් කෙරුවේ මොකද්ද? හිත ඊට පස්සේ උඹ ජක්කොටිය කියලා ගහපුවා මට පුළුවන් දෙයක් ඔද්දුවන්න පිට රත ගාලා අයියා මම පුතා කියපන්. අනිත් දවසේ දෙගුණක් කොට්ටු දාලා තියපන් කිව්වත් අරගේ. තිබ්බා. පිටදඩුවල යම් පුතා කිව්වා පයිගිය. දිනු. චක්කුඩිය කියලා මොකද්ද දුවන්නේ? හරකවත් කැමති නැහැ ඒක. ඉතින් ඒ නිසා මේ මන්සර කතා කරන ලීලාවෙන් නමල ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා යක්ෂෙත් එක්ක වැඩ කරනකොට නුරුස්න ගතියත් එක්ක වැඩ කරනකොට කෝදබක්ෂක කතාව ගන්න වේදනා සංයුත්තේ නැතක්ක සංයුත්තේ සංයුත්තනිකායේ අස්සන සූත්‍රයේ ඔක බ්‍රහ්මන් සාමුද්‍ර තමයි එන ලස්සන විස්තරයක් කියලා පස්සේ මම මේ සූත්‍රේ හොයාගෙන මේ කියවලා බැලුවා. මයි ළඟ තියෙනවා කියලා මයි ළඟ තියෙනවා සෑහෙන green tea. මං එනේ එකනොල green tea දෙනවා. කවදාවත් ඵලයන් කියන්නේ. ඉතින් මොන යක්ෂයාවත් තුන් කිංචි වෙන්න පටන් ගන්නවා. green tea බොන්න බොන්න කිංචි වෙනවා. තරහ වෙන්න වෙන්න මෝරනවා. ඒ නිසා ඊස් වෛරයට වෛර කරන්න එපා. නුරුස්නාගති නුරුස්නාගති පාණ්ඩ එපා. ඒකයි මේ අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්චවික්කිතබ්බම් පබ්බජිතේන. අනික් මිනිසු කරන දේවල් කරන්න එපා. ඊට විදි වෙනස් දෙයක් කරන්න. තවන්න බයින ගනාලි ස්තුතිවන්ත වෙන්න. ක්‍රෝධයට මේ මේ නුරුස්නාගතියට ප්‍රේම කරන්න. ඒකට මුළු ජීවිතේම මල්. නැත්තම් විහිම්පල්. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. මහා නායක ස්වාමින් වහන්ස මා පරයන්කේ සිට ආනපාන සතිය වැඩිීමේදී නාසය අගට සිහිය පිහිටවාගෙන හුස්ම ඉහළ පහළ යන හැටි හොඳින් බලා සිටිනවා ටික වේලාවකට පසු පිම්බීම හැකිලිම අරමුණට හිත මාරු වෙන බවත් පෙනේ මොහොතකින් වාගේ අරමුණ වෙනස් වන බව දැනුණු විට නැවත සිහිය නාසය අගටගෙන හුස්ම ඉහළ පහළ යන හැටි බලා සිටීමේ මේ ආකාරයට අරමුණ මාරු වීමට වගේ භවනා අරමුණ මාරු වීම භාවනාවේ අඩුපාඩුවක්ද නැත්හොත් ඒ දුර්වලතාවයක්ද යන්න අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින්වහන්සේට තව තවත් අප වැනි අසරණයින්ට පිහිටවීමට අවශ්‍ය නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා. මම අපි මුල් දවස් ටික තුනේ අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. මම හිතුවා ඒක තේරෙන්න ඇති කියලා. නමුත් එකම අරමුණේ පවතින සතියට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ. අරමුණ මාරුණා සතිය කැඩෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා අරමුණ මාරු වෙච්චවයි සතිය කැඩෙන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා වම පය පදනම් කරගෙන කරන සතිය දකුණු පායට ගෙනිච්චයි කියලා සතිය කැඩෙන්න ඕනේ නැහැ. ආයෙ දකුණු පාය තිබුණක වංගාලිය ගත්තයි කියලා සතිය කැඩෙන්න ඕනේ නැහැ. හුස්ම ගන්නකොට නම් මේ නාසිකාග්‍රය එක තැනක ඒකාග්‍ර වෙනවා. නමුත් මෙතන ඇවිදිනකොට අපිට පේනවා වමේ දකුණේ වමේ දකුණේ. ඒ විදිහට කොයි අරමුණට ගියත් ඇත්තටම සතිය කැඩෙන්නේ අන්න ඒක තේරුම් ගන්න ගොඩාක් පළල් මනසක් තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන සතියට වැඩිව සමාධියට. සමාධියට එකම අරමුණේ තියෙනවා. නිසා සමාධි භාවනා උගන්වන තැන් වල සක්මන උගන්වන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ ඉඳගෙන කරන භාවනා විතරයි උගන්වන්නේ. මොකද සක්මනේ කොහොමද තරමුණු මාරු වෙද්දී සතිය පිටවන්නේ තියෙන්නේ. ඒක නිසා අරමුණු මාරු වීම භාවනා කැඩීමක්ද කියලා අහන්න සතිය කැඩීමක්ද කියන කාණ්ඩ කියනවා ඒක හොඳට පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා සතිය කැඩෙන්නේ නැත්නම් ඒක හොඳ විවිධාංගීකරණ වෙච්ච මෝරජ්‍ය සතියක් කියලා කියන්න පුළුවන්. අතිපෝජනීය සාමින්වහන්ස මා පරයන්කේ වාඩි වී විට වාඩි වී සිත කය දෙස යොමු කළ විට හුස්ම රැල්ල ඊතාසියුම්ම දැනේ. භාවනාව පටන්ගත් කාලයේදී මුළු පරයන්කේ පුරාවටම හුස්ම දැනුණු නමුත් දැන් සුළු මොහොතකින් එය නොදැනියයි. කයද සංසිඳේ. එවිට මාහට ඇති එකම අරමුණ හෙවත් සංඥාව මට පණ තිබෙන බවට ඇති ඊතාසියුම් දැනීම පමිනි. මා දෙස සිත යොමු කළ බලා සිටි. ඉඳ හිට බාහිර අරමුණු පැමිණියත් નિરાයාසයෙන්ම නැවත මෙම කය ඒ දැනීම වෙතේයි. මට ඇති ගැටලුව නම් මෙම ඊතාසියුම් දැනීම දෙස බලා සිටීමෙන් ඒද හුස්ම රැල්ලෙන් ගෙවන් වේද. මා මේ අවස්ථාවේ කළ යුත්තේ සිත බාහිර අරමුණු වලට නොයදා එම කයේ දැනීම දෙසම බලා සිටීම පමණක්ද. ইহත ගැටලු දෙක මා භාවනා කිරීමෙන් පසු නිතර සිතට වද දෙයි. මා නිවැරදි මාර්ගයේද ඉන්නේ කියා සිත විමසයි. මාහට කරුණාවෙන් ඒ විසඳා දෙන සේක්වා. Thank you. අපි ඒක ඊයේ කතා කරේ විචිකිච්ඡානුසය කියලා කොච්චර රහත් රහත් වෙච්චයටත් ඒත් එක තැනක තියෙනවා කාංකා රේවත හාමුදුරුවෝ කියලා ඒ හාමුදුරුවෝ සක සංකා කරන රහත් වෙලා. පදනම් ඕනේ තමන් කොච්චර දෝ හොඳ පාරේ ගියත් වැරදි පාරේ කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඉතින් මේ පශ්චාත්තාපේ නීවරණයක් ඒකට පොර දාන්න එපා. ඉතින් එතකොට කියන්න තියෙනවා හරි පාරෙම කියලා හිතාන යන්න ඉවරයි. අරුවචනසේ වැඩ ඉන කාලේ සද්ධාවන්ත උපාසක මහත්තයෙක් ඇවිල්ලා මේ සලාක ගන්නන බෝතලේ දාලා ගියා මට හිත රහතන් වහන්සේලා 500ක් ලැබේවා කියලා. ඒ කියන්නේ දානෙට. ඉතින් රහතන් වහන්සේලා ඉල්ලපු නිසා කවුරක්වත් ගියේ නැහැ. ඉතින් උපාසක මහත්තයා ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ මම මෙච්චර සද්ධාවෙන් මේ 500ක් 500කට පහක් හරි හිතන්නකෝ දානෙට ආරාධනා කරා ආවේ නැහැ. ඉතින් පස්සේ බුදුරජාණන්සේ දබ්බමල්ල පුත්තහමඳුරන කතා කරලා ඇහුවා මේ සලක ගන්නලා තියේදි ඇයි ගියේ නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේලා ප්‍රශ්නමක් වඩින්න කියලා කිව්වේ. ඒක නිසා Taman රහත් බව ප්‍රකාශ කරන්න කැමති නැති ඇත්තොයි. එහෙම නැත්නම් රහත් වෙච්ච නැති ඇත්තොයි ගිහිල්ලා රහතන් බව ප්‍රකාශ වෙන්න කියලා ගියේ නැහැ කියලා. ඒකට බුදුරජාණන්සේ කතා කරලා තෝපි භාවනා කරන්න මොකටද කියලා. රහත් වෙන තමයි. එහෙනම් එහෙනම් රහත් වෙන කෙනෙකුට ඉල්ලුවම ඵලයලා. භවනා කරන රහත් වෙන්නේ නැහැ. ඒ මනුස්සයා සද්දායෙන් කතා කරලා තියෙන්නේ. ඒ මනුස්සයාට මේ මම රහත් වෙලා නැහැ. එනත රහත් බව පිළින වෙයි කියලා. එහෙම කතා කරන්න බෑ රහත් වගේ ඒ කියන්නේ මවාපෑම අදහසින් නෙමෙයි කරන්න කියලා. ඒ මේක හරි පාරද කියලා මොකෙන් කියලා දෙන්න. ඒක වැරදි කියලා හිතනවා. ඒක තමයි ඊවරණ කියන්නේ. ඉතින් නීවරණයට පෝර දාන්නේ මේක හරීම කියලා හිතාන කෙරුවා නම් ඉතින් ඊට පස්සේ ආය ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඒ කෙලස් ගුරුසු කෙලස්ද සියුම් කෙලස්ද අතිසූක්ෂම කෙලස්ද කියන තමයි අරමුණු ගුරුසු නම් කෙලස් ගුරුසුයි. අරමුණ සියුම් නම් කෙලස් සියුම්. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ තියේදී මේ සියුම් උනාට පස්සේ සැකේ ආවට පස්සේ ඉතින් කරන්න බැහැ. ඉතින් දීගේ ඉවරයි. ඊට පස්සේ ආයෙ දීග ගන්න බෑ. ඒක නිසා තමයි දීග කන අය දික්ක සාද වෙන්නේ. දිගින් දිගට මොකද සැකේ. ඒක නැති කරන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ හරි පාර යනවා කියලා අපිට කියන්නම් බෑ. වරදින්න පුළුවන්. නමුත් මේක හරි පාර කියලා හිතාගන්න එක විතරයි මහානකම රැකෙන්න සතිය රැකෙන්න තියෙන ක්‍රමී. ඉතින් ඒක මහ වැරදි කියලා හිතා ගන්නවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ වෙන මොනවා කියන්නේ. මෙච්චර මහන්සිලා ඔක්කොමත් කරලා අනේ මම වැරදි පාරද කියලා අහනවා කන්නේත් ඒකට බොන්නේත් ඒකට සති භක්මන් කරන්නේත් ඒකට පරියන් කරන්නේත් ඒකට සතිය පිටවන්නේත් ඒකට. ඒකල්ල ඒක වැරදි කියලා හිතන්නේ. මොකද ඒ කියන්නේ තමන් කරන කිසි වැඩක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒක භයානක. ඒ මේ මේ ඇහිදල් කූඩේකට වතුර පුරවන වගේ වැඩක්. ආදිම වියලි. ඒක සුස්කයි. කවදාකත් නැහැ කරුණාවක් ඒ නිසා ඉල්ලා ඊට බුලම් එක හරි පාර්මයි කියලා හිතාන යන්න කවදාකත් වරදින්නේ නැහැ. ගෞරවනීය නාහිමි පාණන් වහන්සේ නිස්වරණ වනයේ භාවනාමය වැඩසටහන සම්බන්ධ වූ මුල් දින තුනේදී සිත ඒකාග්‍රතාවයට පත් කර ගැනීමට බොහෝ අපහසු වුනිමි. නමුත් හතරවන දිනේ උදෑසන මුල් පැය තුලදීත් ඉන්පසු කීප අවස්ථාවකදීම සිත ක්‍රමක්‍රමයෙන් එකඟ කර ගැනීමට හැකිය. පරයන්කේ සිට වාඩි වී සිටින අයුරු සිහිපත් කරන විට සෑම අවස්ථාවකදීම කය ඇටසැකිල්ලක් ස්වරූපයෙන් දිස්වේ. සක්මනේදීද එසේමය. මීට පෙරදීද භාවනා කරන අවස්ථාවලදීද මගේ කය කය එසේම අන් අයගේ ශරීරයේද පෙනෙන්නේ ඇටසැකිල්ලක් ලෙසිනි. පරියංක භාවනාවේදී අද දින මුල් පැය තුලදී සාමාන්‍ය ලෙස සිත দমনය කර ගැනීමට හැකිවිය. යම් යම් අවස්ථාවලදී විවිධ රූප හා විටින් විට ඇසෙන ශබ්ද නිසා සිත වෙනස් වෙයි. එහෙත් අද දිනේ 9 සිට 10:45 අතරතුර කාලයේදී විනාඩි 40ක පමණ කාලයක් භාවනාවේ යෙදී සිටි විට නාසිකාග්‍රයේ සිත පිහිටවා ආස්වාස ප්‍රාස්වාස කරන විට ඊතා කෙටි කාලයකින් සිත দমনය කර ගැනීමට හැකිවිය. ඊතා කුඩා කුඩා තිතක් මෙන් නාසිකාග්‍රයේ සිත පිහිටා තිබෙන අයුරු දුටිමි. පසුව කය තිබෙන බවත් නොවැටි නොහැටුණෙමි. කය යමක ස්පර්ශ කළොත් පුළුන් ගොඩකටත් වඩා සැහැල්ලු බවක් දැනුනි. ශරීරයේ කිසිදු වේදනාවක් නොදැනුනි. සිත තිතක් මෙන් බොහෝ වේලාවක් එකඟ කර තබා ගැනීමට හැකිවිය. මේ පිළිබඳව මුලදී සතුටක් ඇති වුණත් නැවතේ ඒ ලෙසම තබා ගැනීමට නොහැකි බව සිතුණු නිසා ඒ සතුටක් හෝ දුකක් යයි නොසිතුවෙමි. පියවි තත්වයට පත්වන විට වෙනස් ආකාරයේ වෙනස් වන ආකාරය සිහි වුනමි. මේ මා විසින් ලද අත්දැකීමයි ගෞරවනීය නාහිමිපාණන් වහන්ස. මෙහි තුල ඇති යම් දෝෂ අදෝෂ අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය මේ ආත්මේම අවබෝධ වේවා. මේක තමයි එකම ක්‍රමය අපිට තියෙන්නේ මේක කියන ට්‍රයිල් ඇන් එරර් කියලා කම්මෝගෝ චිකාගෝ කියලා කරන එකයි තියෙන්නේ කරන කරන යනකොට වරදින්න තැනක් නැහැ වැටෙන්නෙම හරි තැනට තමයි ඒක නිසා මුලදී හරි වෙහෙසයි ඒක මේ බයිසිකල් පදින්න පුරුදු වෙන්න ගියත් පයින් එකක් ගහන්න පුරුදු වුණාත් ටයිප්‍රයිටර් එකක් ගහන්න ගියත් මුරුලි බෑ. ගහලා ගහලා ගහලා ගහලා ගහලා පුරුදු වුණාට පස්සේ තමයි ඒක මේ අහක බලාන ගහන්න පුළුවන් මට්ටමට එන්නේ. ඒ නිසා මේ ක්‍රමේ කියන ආය රහත් වෙනකන් අමතක කරන්න බෑ. මේ ආධුනික මනස මේ ආධිකම්මික මනස හරිම සුන්දරයි. ඕනේ වැරද්දක් බාර ගන්න කැමති. මේ හරියට මේ පුංචි මෑණිවරු වගේ. ඒක තියාගෙන පැහි වෙන්න හදන්න එපා. මම මේක හරියට මේක කරනවා මේ පළවෙනි ධ්‍යානෙට යනවා දෙවෙනි ධ්‍යානෙට පුළුවන් නම් හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නැති වෙන එක තමයි ජොලිය තියෙන්නේ. නැතුන පස්සේ ආය හදනවා. ආය නැතිනවා ආය හදනවා. ඊට පස්සේ මායයට අපි උස්සල පොළවේ ගහුවත් මොනවත් කරන්න බෑ. ඒ නිසා මේ ආධුනික මනස මේ අහිංසක මනස මේ බිමින් බින්දුවෙන් පටන් ගන්න මනස කද්දාකවත් අමතක කරන්න එපා. ඒ නිසා ඒ කෙනාට වැටෙන්න තරක් නෑ. පැදුරු පුදිය ගත්තට පස්සේ අබි වැටෙනවා කියලා දැන්නේ පුදියන්නේ පැදුරුනේ. උඩ ඇඳවල ලුදිය ගත්තොත් තමයි වැටෙන්නේ. ඒ නිසා උඩ නගින්න එපා. ආධුනික මනස තියාගන්න මේකට කියන්නේ ආධිකම්මික යෝගාවචරයයි කියලා. දිගට කරගෙන යනවා. අවසරයි ගෞරවනීය නායක ස්වාමින්වහන්ස මම පරියංකේ සිටින විට ප්‍රථමයෙන් ආනාපාන සතිය බලන විට විනාඩි 5කින් පමණ ඒ නොදෙනී යයි සිත සමාධිගත වෙයි සමහර විට ශරීරයේ යම් යම් කොටස් ගැළවි ඉදිරියේ විසිරුවා පෙනේ ඒවා අනිත්‍ය වශයෙන් ඉබේට වගේ මෙනෙහි වී යයි නැවතද ශරීරයේ තනින් තන සාමාන්‍ය වේදනාවකදී ඇති වී ඉක්මනින් ගෙවී යයි ඉන්පසු ශරීරයේ ඇති බවක්ද නොදෙනේ ඊතා ශූන්‍ය දර්ශනීය හිස් ප්‍රදේශයක ඉර පායා තියනවා වගේ ආලෝකයක් තිබෙන තැනක හුදකලාව බලාගෙන සිටින බව දැනේ. ඇස් පියාගෙන සිටියද ඇරගෙන සිටිනවා වාගේ පෙනේ. අනිත්‍ය ආදී මෙනෙහි කිරීමට තරම් අරමුණක්ද නොදැනේ. සිතඳ නතර වී ඔහේ තියෙන බව දැනේ. මේ ලෙසට විනාඩි 20ක් පමණ ගත වූ විට නැවත සෙමින් සෙමින් සුළු සුළු අරමුණු දැනේ. එනම් තද බව, සැලෙන බව, දැනේ. එවිට සිත ඉබේටම වාගේ මේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මයද නොවේ මෙහි ඇත්තේ නාම රූප පරම්පරාවක් පමණක් යයි කෙනෙක් කියන්නාක් මෙන් සිතට දැනේ. ඒ සියල්ලද අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ විට නැති වී යයි. මේ ලෙසට මා කරන පරියංක කීපයකදීම සිදුවී ඇති බවද සඳහන් කරමි. ඉදිරියට කළ යුතු ආකාරයේ ගෞරවපූර්වක උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. මේක දිගට කරනකොට ඒකේ තල තුන බවක් ඇති වෙනවා. මුල් මුල් තමයි ඉතලම යන්තම් ඇසුරු කරලා ඊට පස්සේ ඒකමයි හරි පාර කියන එකෙන් භාවිත කරනකොට බහුලීගත කරනකොට මේක ඔයගේ කවුරුත් කියන වගේ නෙමෙයි මේක තමයි ඇත්ත. තාම තේරෙන්නේ මේක අර අහම්බෙන් දකින්න එකක් වගේ. ඉතින් ඒක සාක්ෂාත් කරන වෙනකන් ඇඟට දිරව ගන්නකන් දිගටම කරන එකයි කල යුත්තේ. ගෞරවනීය සාමින් වහන්ස මම භාවනා වැඩසටහනට සහභාගී වෙන ප්‍රථම අවස්ථාවයි. පරියංක භාවනාවේදී මුලින්ම හිඳ පිටතින් ඇසෙන ශබ්ද මද වේලාවක් අසා සිටිමි. ඉන්පසු ඉරියව්වට සිහිය පිහිටුවමි. මුල් දින කීපය තුළ එක් ඉරියව්වක් පවත්වා ගැනීම ඉතා අපහසු විය. විටින් විට ඉරියව් මාරු කළෙමි. නමුත් දැන් බද්ධ පරියංකෙන් හිඳ කය වේදනා ගැන සිහිය පිහිටුවෙමි. එවිට වේදනා ක්‍රමක්‍රමයෙන් අඩු වී කය සැහැ හැල්ලුවේ. නිශ්චල තත්වයකට පත්වේ. එවිට මම මූලික කර්මස්ථානය වන නාසිකාග්‍රයේ ආනාපානයට සිහිය පිහිටවමි. එහි දීර්ඝ කෙටි බව සහ වාතයේ උණුසුම් සිසිල් බව සිහියෙන් දකිමි. ඒ ක්‍රමක්‍රමයෙන් ෂර්වි හුස්ම රැල්ල අල්ලාගත නොහැකි තත්වයකට පත්වේ. එවිට මම ප්‍රමුඛව පෙනෙන පිම්බීම හැකිලිම දෙස බලමි. ඒද ගැඹුරින් පටන්ගෙන සියුම් මී නැති වී යයි. එවිට කිසි අරමුණක් නැති තැනකට පැමිණේ. වරක ගැස්සී යලි ආනාපාන සතියට වැටේ. වරක විවිධ ගැළපීමක් නැති සිතුවිලි ගලා ඒමට පටන් ගනී. ඒවා මතකයේද නැත. නමුත් සිතුවිලි පැමිණි බව දන්නෙමි. ඒ අවස්ථාවේදී භාවනාව පිළිබඳ විචිකිච්ඡාවක් ඇතිවේ. වැරදුනා දැයි සිතේ. ඒ නිසා දීර්ඝ වේලාවක් භාවනාවේ රැඳී සිටීමට නොහැකි වේ. උපරිම කාලයේ පැය භාගයක් පමණ සීමා වේ. කයේ සිදුවන සියුම් චංචල ගැසීම් පැද්දීම් දැනේ. විවිධ ආලෝක පෙනුනද මම ඒවා පිළිබඳ අවධානයක් නොදෙනිමි. සක්මන් භාවනාවේදී මුලින්ම හිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටිමි. පාදවලට දැනෙන පොළවේ ස්පර්ශයන් සහ පහේ වේදනාවන් සිහියෙන් පිහිටවමින් සක්මන් කරමි. එය බොහෝ වේලාවක් කළ හැක. නමුත් සමහර අවස්ථාවන් අතරතුරේදී සිතෙහි ඇතුළත කතා හටගනි. එවිට මම සිහිය නැවත පිහිටුවා සක්මනේ යෙදිමි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. අවසරයි ස්වාමින් වහන්ස මම වෛද්‍ය ශිෂ්‍යාවක් වෙමි. මෙවන් නිස්කලංක පරිසරයෙන් ඈත්ව මදක් කලබලකාරී නේවාසිකාගාරයේ වෙත ගිය පසු සිහිය පිහිටුවා සිටීමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් අපේක්ෂා කරමි. යන්න එපා මේ ඉතුරුම ලේසියට ප්‍රථම ආධාර කාමරයක් තියෙනවා. අපිට දොස්තර කෙනෙකුත් ඕනකමක් තියෙනවා. ওই විභාගේ පාස් කිලෝට වැඩිය හරිම ෂෝක් පාස් කරන්න නැතුව දොස්තරලා ගන්න එක. පාස් කිලෝට පස්සේ දොස්තර වෙනවා. ඒ නිසා ඔය මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා තියාගෙන ඉන්න එක ලාභයි. ඒ නිසා යන්න එපා. මේ හිටපම ලේසි. කෙසේ නමුත් පරිප්පු කෑවට පස්සේ නම් විඳවන්න වෙනවා සෑහෙන්න. මොන කරන්නේ තිල්ලි දු පිටිපස්සේ යන්න නම් chance එක ඉල්ලන්නේ හම්බ වෙනවා. එහෙම නැත්තම් මම කියන්නේ නැති එක හොඳයි හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දීලා නිකන් හිටන්නේ ඉවරයි නිකන් ගා ගන්නවා මම. අසීවනාච බාලණන් කියලා බාලිය පිටිපස්සේ යන්න පටන් ගත්තොත් බාලෝ වෙනවා. ලෙඩ පිටිපස්සේ යන්න කිව්වොත් ලෙඩ වෙනවා. ඒ නිසා ඒකේ ජොබ් එක හොයනකොට තේරුම් ගන්න ඕන ලංකාවේ හොඳම ගොල්ල ටික ගන්නේ ලෙඩුන් උපස්ථාන කරලා. ඊට පස්සේ උන් අවුරුදු 5ක් බ්‍රේන් වොෂ් කරනවා. කිරුවට පස්සේ ඔන්න ඇඳලා එනවා ණය කරේ දාගෙන අයියා දාලා කෝට් එක දාගෙන ඊට පස්සේ ඉතින් ඇදපන් වෛරෝ බර භාගේ ලේසි නෑ මේ දොස්තර විභාගේ පාස් කරාට පස්සේ මට නම් කොහොමඩක්වත් ලකුණු තිබුණේ නෑ කිට්ටුවටත් යන්න <laughs> ඒ නිසා ඊට පල්ලෙහා තියෙන කෝස් එකක් හම්බුනේ. මේ ඒ දවස්වල හැබැයි ඒක ඉගෙන ගන්න කාලේ පාඩම් කරන කාලේදී හොඳම මාක්ස් එනවනම් මෙඩිකල් ස්ටුඩන්ට්ස් තමයි. හරි ආසාවක් තිබුණා ඒ කාලේ. දැන් නම් හරි සතුටක් තියෙනවා. හම්බෙච්ච නැතිනේ හරි දන්නේ නැහැ. හම්බෙච්ච නැති කොහොඳයි කියලා. ඒක නිසා mind your own business. ඔය කොයි දෙයක් කරුවත් වෛද්‍ය ශාස්ත්‍රයේ විතර මේ මයින්ඩ්ෆුල්නස් එක නැත්නම් මේ සතිය ගැන පරිශන කරන එකම විෂයක්වත් ලෝකේ නැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ආටිකල්ස් කියවන්න ඒ වෛද්‍ය ශිෂ්‍යාවකට හෝ වෛද්‍ය වුණාට පස්සේ ලෝකේ යථාර්ථය දැනගන්න ඉස්සරට වැඩිය දැන් තොරතුරු තියෙනවා. හැබැයි ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක උගන්නන්නේ කියන්නේ යන්න එපා. එහෙම නැත්නම් මේ මේ ඔය මෙඩිකල් සයන්ටිස්ලා කියනවා හොයන්න යන්න එපා. ඒකේ තනිකර ලේ බොන જાතියක් ඉන්නේ. ඒක නිකන් මේ පිසාච ප්‍රේතයෝ. හැබැයි නියුරෝ සයන්ස් බලන්න එහෙම නැත්නම් ඔය නියුරෝප්ලාස්ටිසිටි එහෙනම් මෙඩිකල් ඕන තරම් තොරතුරු තියෙනවා. ඒ නිසා රස්සාව ඕනෑමට වැඩිය කඹරන්න යන්න එපා. පැයට කරන්න පැත්තකට වෙන්න. මම දැන් මේවා කියන්න මට මොන සුදුසුකමක් තියෙනවද කියලා මට කිසිම සුදුසුකමක් නැහැ. නමුත් භාවනා නම් ওই ටික තමයි කරන්න තියෙන්නේ. දිගට කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා වෙනද බලපු දෙයම එකම දේ දිහා නැවත නැවත බලනකොට ඒකේ මොනවදෝ විපරිණාම භාගයක් වෙනවා. ඒක නිසා මට කිව්වේ ඒක 79 එතසේ 79 වෙනකොට කිව්වා යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේදීම මේ සතිය උගන්වන්න කියලා. ඒකට වට දෙරෙන්නේ නැහැ සතිය මොකද්ද කියන්නේ කියලා. දැන් අපි කරනවා ජාතක ප්‍රවිශ්වවිද්‍යාල කරා ප්‍රස්තිය සෙකන්ඩ් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලට සතිය ගන්නවා. අපි ඒක සති සරසවි කියලා පටන් අරගත්තේ. ඒක දිගට කරගෙන යන්න බැරි වුණා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පාස් අවුට් වෙන්න ඉස්සෙල්ලා මේ ඔක්කොටම වෛද්‍ය විශේෂඥයන් පුළුවන් තරම් ඒ සතිය කියන එක මොකද්ද කියලා උගන්ලා දෙන්න. ඒතර මම දන්නවා. මොකද ජොන් කබට්සින් මතක් කරලා කියනවා. තව අවුරුදු 4ක් විතර යනකොට ලෝකේ හැම ලෙඩේටම තියෙන එකම එක බෙහෙතයි තියෙන්නේ කිසිම පසු ප්‍රතිඵල නැහැ නරක ප්‍රතිඵල නැහැ නොමිලේ ලැබෙන්නේ සතිය ඕනම ලෙඩකට ඉතින් ඒක වෛද්‍ය විද්‍යාව හරහා දෙන්න පුළුවන් නම් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කැමති වෙන එකක් නෑ මොකද ඒගොල්ලන් වල තියෙන පිටි විකුණන්නනේ සතිය නිකන්නේ හම්බ වෙන්නේ කිසිම පසු ප්‍රතිඵලයක් නෑ ඕන වෙලෙඩකට එනිසා ඒක තමන් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට තමන් මේක පුරුදු කරගත්තා නම් එහෙම මන් දන්න දොස්තරලා කීප දෙනෙක් ඉන්නවා සත්‍යමත් වෙලා ඉනවා ලෙඩ අතකව සනීපෙනවා. වතුර ටිකක් දුන්නා සනීපෙනවා. යන්න ඉස්සෙල්ලා වාට්ටුවට යන්න ඉස්සෙල්ලා ඒ පඩිපෙළේ ඉඳගෙන මෙනෙහි කරනවලු මම අද මේ කරන ගිහිල්ලා කරන මේ උපස්ථානේ අනේ ලෙඩුන්න සුවේ පිනිස වේවා කියලා හරියට ඉන්නවා ඒ අරගේ මේ සත්පුරුෂ කියන්නේ ડોක්ටර් හිත හොඳ කියලා තියෙන්නේ ડොක්ටර් හිත හොඳ හිත. ડොක්ටර් හොඳ හිතලා ඉන්නවා. ඒකට හරියම ලේසි මේ මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරගන්න එක. හැබැයි අමාරුයි. මොකද හේතුව අර දැඩි කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී මගේ විවේක තැනට ඇවිල්ලිවල මෙහෙම ගත කරන්න හම්බෙන එක මම නම් හිතනවා හොඳම හොඳ ආයෝජනයක් කියලා. මම ওই කොච්චර බැන්නත් ওই වෘත්තියේ බලාපෑමක් නැහැ සතියේට. කොයි වෘත්තියකින් කරන්න කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කාර්යබහුල ජීවිතේ නැත්නම් කාර්යබහුල සමාජය විෂම ලෝකයේ සමහිත පැවැත්ම තමයි සත්‍ය උගන්වන්නේ. සම ලෝකේ සමහිත පවත්තන්න උගන්වන්න ඕනේ විෂම ලෝකයට යන්න ගිහිල්ලා සත්‍ය පවත්තන්න එදාට තමයි තේරෙයි. ඔය අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවට වැඩිය මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ ප්‍රතිපත්තහනේ ඒ පුදුම ගුණයක් තියෙනවා. මේ දෙක එකතු වෙච්ච දවසේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මේ සතියයි එදාට තීරෙයි ඒක වෙන්නේ ලංකාව වගේ රටක විතරයි. පිටරටවල කරන්න බෑ. ඒක ඔක්කොම දෙකම බිස්නස් බිස්නස් පුලිසම් මන් බිස්නස් මෙඩිසින් ටී. මේක එහෙම එකක් නෑ. ඒ නිසා හොඳ ආයෝජනයක් කියලා හිතනද ඉතල Taman තුල සතිය පිහිටවාගෙන අත ගෑවත් වතුර ටිකක් දුන්නා සනීපෙන මට්ටමට යන්න. හැබැයි ඒතියෙදිත් මං කියනවා උනාට වැඩිය පැනලා ගිහිල්ලා වැඩේ කරන්න එපා. Tamanගේ රස්සාව තීරුම් අරගෙන විවේකීව ගත කරන්නයි කියලා මං ඉල්ලනවා. පින්වත් සාමින් වහන්ස මම අද දිනේ උදේ 4යි 4ට 4ට සක්මන් භාවනාවේ යෙදී නැවත පරියංකයට ඇවිත් වාඩි වී ආනාපාන භාවනාවට සමවැදුණා. මගේ සිත අද දිනේ කිසිම අරමුණකට ගියේ නැත. ආනාපාන තුලම රැඳුණා. විටක මුළු ඇඟම තදවීමක්ද, දාඩිය දාන ගතියක්ද ඇතිවේ. එය නැති වී ගොස් සීතල ගතියක් ඇතිවිය. නැවතත් ආනපානයට වැටුණා. ඒ ආකාරයෙන් මගේ කයට කිසිම වේදනාවක් නැතුව කය සැහැල්ලු වී පැය දෙකක් එකම ඉරියව්වෙන් සිටියා. උදේ දාණයට අවදි වෙන්නට හිතුනේ නැත. අමාරුවෙන් සමාධිය බසී වාක්‍යා තුන් වාරයක් සිතාම අවදි වුණා. පින්වත් ස්වාමින්වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. සමාධිය ගැන කලබල වෙන්න එපා. තමන්ට නැගිටින්න ඕන නම් මේ ඉරියව මාරු වුණාට පස්සේ සතියේ මොකද වෙන්නේ කියලා බලන්න. ඒකල බලන්න ගිහලා දාහනේ වන්දලා එනකොට මේ නැගිටිනකොට තිබුණ සතියෙන් 100ට කීයක් ඉතුරු කරගෙන ඉන්න පුළුවන්ද කියලා අන්න එදාට තේරෙයි මේ සතිය ඉරියව් මතත් හොඳ පැවතිලා නැහැ. ඇති කරගත්ත සතියකදී අදිෂ්ඨාන කෙරුවා නම් මම මෙතනලා කරන වැඩවලදී මේ හදාගත්ත සතිය ගිලිහෙන්නේ නැති වෙන විදිහට නැත්නම් ගිලිහෙන හැටි බල බලා කටයුතු කරන්න ඒ සතිය ගිලිවීම වේගය අඩු වෙන්න පටන් ගන්නවා. මේ සමාධියත් එක්ක කටයුතු කරන්න ගියොත් නම් බලාපොරොත්තු සුන් වෙන්න ඉඩ තියෙනවා. ඒ සතිය මුල් කරගෙන අදිෂ්ඨාන කෙරුවා සතිය මුල් කරගෙන අපි මේ වැඩ කරන්න පටන් ගත්තොත් හැමදාම බලාපොරොත්තු වැඩි වීමක් එන්නේ. ඒ නිසා පුළුවන් තරම් සතිය පෙරමුණු කරගෙන ගමන යන්න. එතකොට ඔයටත් වඩා සතුටක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. තෙරුවන් සරණයි පරියංකය ආනාපාන සති භාවනාදී පළමුව හිඳගෙන සිටින ඒරියාව උදෙස බලද්දීම තිරස් අතර පැද්දෙන වේගයේ දුටුවා. පොඩි වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසයක් දැනුණා. පැද්දෙමින් තිබෙන වේගයත් හුස්ම රැල්ලත් දෙකම පෙනුනද වේගයේ මඳක් ඉක්මනින් ඉක්මනින් චංචල වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාසයේ තරම් කලබලයකින් තොරව සිදුවන බවද දැනෙනවා. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසයේ ටික ටික සියුම් මේ නතර වුණා. ටික වේලාවක් වේගයක් පමණක් දැනුණා. දකුණු කකුලේ ඇඟිලි ප්‍රදේශයේ පමණක් එකවරම ගැස්සී ඉහළට එස වුණා. තවත් ටික වේලාවකින් හුස්ම රැල්ල නැවත දැනෙන්න පටන් ගත්තා. ටික වේලාවකට පසු වම් කකුලේ ද ඇඟිලි ප්‍රදේශයේ පමණක් එකවරම ගැසී ඉහළට එස වුණා. වේගයත් පැද්දි පැද්දීම ඉහළට ඇදෙන බවද දැනුණා. වේගයත් හුස්ම රැල්ලත් දෙකම දෙස බලා සිටියේදී දකුණු අතේ ඇඟිලි ප්‍රදේශයේද පෙරසේම එකවර ගැස්සී එස වුණා. තවත් ටික වේලාවකින් මුහුණේ වම් පැත්තෙන් නලියන ස්වභාවයක් දැනුණා. හුස්ම රැල්ලත් වේගයත් දෙකම සියුම් වී සිත විවේක ස්වභාවයට පත් වුණා. පොඩි මොහොතකින් විවේක ස්වභාවය අවසන් වී නැවත වේගයේ පමණක් දැනුණා. මුහුණේ වම් පැත්තේද නලියන ස්වභාවයක්ද නැවතේ නලියපු තැනම සතකු විදිනවා මෙන්ද දැනුණා. ටික වේලාවකින් ඒ නොදෙනී ගියා. සිතද සිතද විවේකයට පත් වුණා. පොඩි වේලාවකින් පැය අවසන් වූ හේයින් නැගිට්ටා. කිසිම බාධාවකින් තොරව සිදුවුණු සියල්ල දෙස හොඳින් බලා සිටියා. සක්මන් භාවනාව පළමුව සිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියා. ඇවිදින බව දැනගෙන ඇවිද්දා. වමටත් දකුණටත් ඇදෙන ස්වභාවයක් දැනෙමින් ඉදිරියට සක්මන් කළා. සක්මනේ වේගය ටිකක් අඩු වුණා. ඈතින් ඇසෙන සංගීත නාදයකට සිත ගියා. නැවත සක්මනට සිත නැවත සංගීත නාදයට සිත නැවත බලෙන්ම සිත සක්මනට ගත්තා. නැවත සංගීත නාදයටම සිත ඉබේටම ගියා. ඔබ වහන්සේ ධර්මදේශනාවේදී බාහිර රූපේ නොව කැමැති අකමැති කැමැති බව තිබෙන්නේ සිතේ ස්වභාවයට අනුවයි කැමැති අකමැති බවට සිත ඇදී යන්නේ කියෝ වදන මතක් වුණා. සිත දෙස බලන විට සංගීත නාදයට සිත කැමැති බවත් භාවනාව දියුණු කර ගැනීමට ඇති කැමැත්ත නිසායි සිත සක්මනට ගත්තේ. කියාද පෙනී සියුම් සිනහවක්ද පහළ වුණා. සක්මන දෙස බලා සක්මන් කළා. ටික වේලාවකින් මම සක්මන් කරන සක්මන පතේ දකුණු පැත්තට ඇදී ගියා. නැවත වම් පැත්තට ඇදී යනවා. මෙසේ මාරුවෙන් මාරුවට දෙපැත්තට ඇදී ඇදී බොහොම හිමීට සක්මන් පතේ පුරාම යන බව දැනෙමින් සක්මන් කළා. භාවනාව නොකරන කෙනෙකු දුටුවා නම් මට පිස්සු කියා සිතේ කියලාද මට සිතුණා. ටික වේලාවකින් වමට ඇඳේ පැත්තෙන්ම ඉදිරියටත් ඉබේටම ඇදී ගියා. දකුණට ඇදී ඒ පැත්තෙන්ම ඉබේම ඉදිරියට ඇදී ගියා. ටික වේලාවක් මාරුවෙන් මාරුවට දෙපැත්තට ඉදිරියට ඇදෙමින් සක්මන් කළා. කකුල් දෙකම පන නැති බවද දැනුණා. තව ටික වේලාවකින් කොන්දේ පොඩි වේදනාවක්ද දැනුණා. පැය අවසන් වනතුරම මාරුවෙන් මාරුවට මළුවේ වම දකුණ දෙපසින් සක්මන් කළා. සතියෙන් සියල්ලම හොඳින් දකිමින් සක්මන කළා. සතර සතිපට්ඨාණයට ඉස්මතු වී ඇති බව සිතට දැනුණා. බාහිර අවස්ථාවලදී කයෙහි පණ නැති ස්වභාවයන් කැක්කුම් නලියන ස්වභාවයන් පෙනෙනවා. ඇවිදින විට කය පැද්දෙන ස්වභාවයද දැනෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ විදිහට යන සක්මනට සතිය පිහිරියට පස්සේ සටහන් පෙන්නලා ඊට විවිධ ආකාර පෙන්වන්න පටන් ගන්නවා නිකන් උලන් වදිනකොට නලියන පහන් දැල්ලක් වගේ. ඉතින් දකිනකොට මේ සතිය සටහන් පහු කරගෙන ආකාරයට ගිහිල්ලා තියෙනවා. මේකත් තව පහු කරලා පස්සේ ස්වභාව ලක්ෂණ වලට යනවා. ඒ නිසා මේක තව මේ පසට බාධා කරලා පස්සට අදින්න නැතුව ඔක දිගේම ඉදිරියට යන්න. එතකොට මේ දේවල් වල ක්‍රියාශක්තිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒක Tamange අදිෂ්ඨාන ශක්තිය කුසල ඡන්දය අනුව තමයි වැඩේ. නිසා මේ දෙකේම පරියංක ධක්මන දෙකේම පේන තියෙන ඉස්සරහට යන්න හදන ගතියක්. මේකට මේකට තල්ලුවක් එහෙම නැත්නම් අනුග්‍රහයක් වෙන විදිහට මානසිකත්වය හදාන ඉදිරියට අනිකයි කරන්නේ. තෙරුවන් සරණයි. සක්මන ගෞරවනීය සාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා මම සක්මන් කරද්දී වෙනදාටත් වැඩිය සතියකින් යුතුව සක්මන් කිරීමට හැකියිය එදිනෙදා කටයුතු කරද්දී ඒ සෑම දෙයක්ම මෙනෙහි කිරීමකින් තොරව નિરાයාසයෙන්ම මෙනෙහි වෙමින් දත් මැදීම ආදී කටයුතු කරන බව මට වැටහුණි සක්මනේදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයන් මෙනෙහි කරන විට සත්ව සංඥාව පහව ගොස් වේදනාවක් දැනුණත් ඉදිරියට සක්මන් කරගෙන යාමට හැකිවිය. සිතවිලි ආවා සිතවිල්ලක් යයි දැනගන්නටත් නැවත සක්මනට සිත යොමු කිරීමටත් විය. එක් පාදයකට සිත යොමු කිරීමෙන් අනිත් පාදයේ ඉබේටම එසවෙන තැබෙන බව දුටු මේ ආකාරයට සක්මන් කිරීමෙන් සිතත් ගතත් දෙකටම සැහැල්ලු තත්ත්වයක්පත් විය. හරයන්කය පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. නාසිකාග්‍රයට සිත යොමු කර ආස්වාස් ප්‍රාස්වාසයේ සිදුවන ආකාරය දැක ගතිමි. නාසයේ කුහර දෙකින් වායෝදා ධාතුව ඇතුල් වී උගුරේ වැදී ශරීරේ පුරාම විහිදී යන ආකාරය දැනගතිමි. පෙනහළු පෙනහළු බඩවැල් හදවත යන ශරීරයේ සෑම ප්‍රදේශයක්ම උස් පහත් වන බව පිම්බෙන හැකිලෙන ආකාරය දැක ගතිමි. උදරයේ ඉදිරියට නෙරායමත් උදරයේ හැකිලීමත් දැක ගතිමි. පිම්බීම හැකිලීම පිම්බීම හැකිලීම ආදි වශයෙන් උදරයේ සිත පිහිට වීමෙන් රවුමක් සේදෙනුනි. ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවයේදී සිහියට ආවෙමි. මේ කය නිරුද්ධ වී නැවත කයට බැස ගැනීමද පටිච්ච සමුප්පාද ධර්මයේද සිහිවිනි. නැවතත් වේදනාවක් දැනුණත් දකුණු පාදයේ වේදනාව සිතින් පිරිමැද්දෙමි. වේදනාව දුරු වී ගියේ ටික වේලාවකින් වෙනත් ස්ථානයකට වේදනාව වේදනාව දැනෙන්නට විය. ඒද සිතින් පිරිමදින විට වේදනාව කයයි නොවන දෙයක් ලෙස සිතෙහි ඇතිවන දෙයක් ලෙසට දැනුනි. පිම්බීම හැකිලිම නැවත සිත යොමු විය. ඒද නොදෙනී ගොස් ටික වේලාවකින් නැවත දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ තවත් ඉදිරියට සිත දියුණු කරගන්න ආකාරයකට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔය වගේ අර ගැම්ම වැඩි කරගෙන එනවා නම් පුලුවන් තරම් පරියන්කේ පොඩ්ඩක් ඉඳලා ඒ ජවනිකා ඉවර වෙනකන් එහෙම නැත්නම් ඒ බත්තලිය ඉදිලා උතුරනකම වගේ පොඩ්ඩක් තල්ලු කරන එක තමයි කරන්න ඕන අවස්ථාවේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? තව තුනක් තියෙනවා සර්. ඉක්මන් එකම ගන්න ඕන අවස්ථාවක් බිලා. මා විසින් ආනපාන සතිය වැඩිීමේදී මීට පෙර දිනවල හුස්ම සියුම් වී කම්පන චංචල ගති දක්වමින් සිටින විට හුස්ම ඊටාම සියුම් වී නිමිත්තක් නැති තත්වයට පත්වෙන අයුරු දැකගතිමි. නමුත් අද දිනේ මේ තත්ත්වය වෙනස් වී සිත කය සැහැල්ලු වී බිංගයක් දිගේ ඇතුළට යන්න ආසේ දැනෙනවා. හුස්මේ ඇතිවීම නැතිවීම ඊටාම හොඳින් වැටහෙනවා. ශරීරයේ සමහර කොටස් බිඳි බිඳි කැඩි කැඩි යන ආකාරය දැනෙනවා. නාම රූප දෙකේ වෙනස් වීම දුක් බව තමා වසඟේ පිහිටවීමට නොහැකි බව දැනෙනවා. ඇතිවන හැම දෙයක්ම ගෙවී යන ආකාරය දැනෙනවා. මේ මොහොතේ තද ශාරීරික අප්‍රාණික බවක් දැනෙන්නට පටන් ගන්නවා. නමුත් බොහොම ශාන්ත සැහැල්ලුවෙන් විවේකී බවක් සිතට දැනෙනවා. මේ தත්ත්වය තුළ යම් වැරදි ස්වභාවයක් පවතී නම් ඒ නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ත්වන් සිරින්. ඔය ඉස්සල්ලාලිම වගේමයි මේක සැක කරන්න එපා. මේක තවත් බත්තලි ඉතිරලා එනකම් නැත්තම් ජවනිකා ඉවර වෙනකම් කාලෙමුත් පොඩ්ඩක් උනන්දු කරවන්න අවසාන වෙනකම් හති වැටෙන්නේ නැතුව එහෙම නැත්තම් මන්දෝත්සහයි වෙන්නේ නැතුව තල්ලු කරගෙන යන්න දැන් භාවනා විශ්ින් භාවනා ගැම්ම ගන්න උත්සාහ කරන වෙලාවක් තියෙනවා. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාවේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. ඒ මනමින් නොදෙනන අතර ඉඳ හිට වාර දෙක තුනක් දැනි අප්‍රකටව යයි. වෙනත් කායික සියුම් දැනීම් දැනේ. කයෙත් හද සැහැල්ලු ගති එක විට තිබේ. තෙරපීම ඇතුළත චලන ආදී සියුම්ම පෙන්වයි. ඇතැම් විට මුළු කයම ඉදිමි ඇත්තාක් සේද දෙනේ. ඉදිකටු තුඩු වලින් අනින වේදනාව තත්විඳිමි. විටින් විට මුඛයේ වේලී කෙල ගිලිමි. මෙම විපර්යාසය විටින් විට වේගයෙන් ඇති වී නැති වෙමින් මාරු වෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ඒ අතර බාහිර ශබ්ද ආදී දරුමුණු විය. ඇතැම් විට සිතුවිලි මතකයන්ද අතරින් රින් ගන්නට විය. ඇතැම් අරුමුණු යකඩ කැබැල්ලකට කාන්දමක් ලං කළ විට මෙන් අරුමුණ නැති වී යයි. ඇතැම් අරුමුණ දෙස මද වේ වේලාවක් බලා සිටිමි. ඇතම් ශබ්ද හඳුනා ගැනීමට පෙර නැති වී සිත වෙනස් අරමුණකට යයි. එක විට අරමුණු කිහිපයක් දැනෙන ආසේ දැනෙන විට මම පොදුවේ ඒ දෙස බලා සිටියෙමි. නමුත් ඒවා ඊතා වේගයෙන් එකින් එක ඇති වී නැති වී යනු දුටු වෙමි. කය සැහැල්ලු වී යන අතර එකම තැනක සිර වේ. ඒ දෙස බලා සිටි නැවිත නැවත පෙර දැනීම් ශරීරයේ පුරා විහිදී යයි. මේ නැවත නැවත සිදුවේ. සිත වේදනාවෙන් මිදුනි. සංසුන්්‍ය පෙරට වඩා සිත දෙන සිත දෙස විමසෙල්ලෙන් බැලිය හැකිය. පැමිණි සිතුවිලි අතරේ මානෙ සියුම් ලෙස සැඟවි ඇති ආයුරුද වාර 7-8ක් දීම මෙනෙහි කළෙමි. ඇතැම් අවස්ථාවලදී මම දැන් කුමක්ද කරන්නේ යයි සැක සිත් ඇතිවේ. නිතර කයේ සිරවෙන ස්ථානයේ පිළිබඳ කුතුහලයක් ඇතිවේ. ඇතැම් විට ආශාවන් සිතුවිලිද ලෙස පැන නගී. ඒ සිතුවිලි වලදී මොහොනේ ඉරියව් වෙනස් වන අයුරු සියුම් හඳුනා ගතිමි. ඊරිසියා සිද්ද ඒ අතර විය මේ සියලු අරමුණු පැයක හමාරක් පමණ කාලයක් පුරා එකඟව සිතින් මෙනෙහි කළෙමි. ඒ නොගැඹුරු සැඩ නැති පිරිසුදු දිය පහරක් යලි පාවී යන වස්තු දෙස උඩ සිට නිරීක්ෂණය කරනවා වැනි සතුටක් ඇති වී කෙලෙස් හඳුනා ගනිමින් භවනාව ඉදිරියට වැඩුණු නිසාය. නමුත් ඒ සමගම සංවේගයත් ආත්ම අනුකම්පාවක් ඇති වී කඳුලක් ඉපදුනේය. එසේ වූයේ මේ අසීරු කාර්යයන් බවත් මෙම කෙලෙස් ගොඩ කෙසේ කවදා උගුලා දමන්නට හැකි වේදැයි බියක් සිතේ නැවත නැවත උපේක්ෂාවට පත් කරගතිමි. සක්මන් කිරීමට සිතක් පහළ වූයේ පරයන්කයෙන් මිදුනිමි. සක්මන් භාවනාවේදී අත්විඳීම් විවිධ වේ ඇතැම් විට කය හා මෙහෙවන සිතක් ලෙස දැනීමෙන් සක්මන සිදු කෙරේ. එවිට ඊතරම් දැනීම් පිළිබඳ අවබෝධයක් ඇති නොවේ. රළු සීත හිරි ආදී දැනීම් පිළිබඳ අවබෝධයක් ඇතිවේ. කය හා මෙහෙවන සිත පිළිබඳ ගිලිහේ බොහෝ විට සක්මන ඉදිරියේ සැකිල්ලක් නිරූපණය වේ. සිත ඇතැම් විට පිට යයි. වහා පැමිණෙන අවස්ථා ඇත. මදක් අරමුණ යන අවස්ථාද ඇත. නායක සාමින් වහන්ස විවේකයක් ඇතනම් අරමුණු මෙනෙහි කිරීමේදී උපාදානස්කන්ධයට අනුව සිදු කරන අයුරු පැහැදිලි කිරීමක් කළ හැකිද? ප්‍රබලව ඉදිරිපත් වන රාග සිත්වලදී එයින් මිදීමට භාවිතා කළ යුතු උපක්‍රම මොනවාද? ඉහත ගැටළු සඳහා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාරකට උපදේශයක් බලාපොරොත්තු වෙමි. මේක අර පරියන්ක විස්තරයේදී රූප ධර්ම පිළිබඳව කටයුතු කරලා තියෙන ආකාරයේ දක්ෂකමක් පේනවා. නමුත් නාම ධර්ම වශයෙන් හිතවිලි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එනකොට තාම කෝල ගති තියෙනවා. නමුත් අර රූප පිළිබඳව තියෙන දක්ෂතාවයම නාම ධර්ම කෙරේ එනකම් භාවනා කරුවට පස්සේ ක්‍රෝධයක් ආවත් රාගයක් ආවත් දෙකම එකට වෙනවා. වතර කිසි වෙනසක් නැති විදිහට යනවා. තාම තියෙනව තෝරන ගතිය තියෙනවා. ඒ නිසා රූප දේශ බලනකොට සියල්ල සමදේ බලනවා වගේ සමස්තේ බලනවා කියලා කියන්නේ අන්නේ වගේ මේ මතුවෙන ඔක්කොම මොන හිතවිල්ල වුණත් ඔක්කොගම තියෙන එකම නාම ස්වභාවය කියලා තේරෙනකන් ওই ක්‍රමෙම තමයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නය තෙරුවන් සරණයි පින්වත් ලොකු සාමින් වහන්ස 27 වෙනි දින සවස් ඔබ වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාවේ අවසන් විනාඩි 8-10ක් පමණ කාලයේදී පමණයි ධාරණය වුණේ. මුල ශ්‍රවණයට පමණයි සීමා වූයේ. නොවිසිරුණ සිතින් වාසය කළා. යහපත් සිතකින් සක්මන හා පරයන්ක භාවනාව තුළ ඒ දිනෙහිදී අනිත්‍ය අනිත්‍ය දිය වී ගියා. 28 වෙනි දින 3:40ත් 5ක් දක්වා උදෑසන භාවනාවේ යෙදුණා. ත්‍රිලක්ෂණයන් පෙරටු කොට සක්මන් භාවනාව විනාඩි 10ක් පමණදී පරියංක භාවනාවට යෙදුණා. වාඩි වී විනාඩි 4 5ක් පමණ සිත තැම්පත් වුණා. කය ශක්තිමත් බවක් දැනුණා. බෙල්ල පහතට සෙමින් සෙමින් කඩා වැටුණා. මෙසේ තුන් වරක් සිදුවි මින් පසු රවුම් හැඩයෙන් යුතු සුදු වළා කුලක් වගේ බටයක් විරාම තබමින් උඩට නැග නොපෙනී පහලට සෙමින් පහත් වූ ආකාරයට දෙවරක් සිදුවීමෙන් අනතුරුව සීනුවක හැඩයෙන් යුතු යමක් ඉදිරියෙන් සෑදුනා අත් දෙක ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දික්වේ ඒට අත් දෙක තබා සුළු මොහොතක් ඒ දර්ශන පතේ මෙනෙහි කළා හෝ ඒ දෙතනින් සුන් වී බවයි හැඟුණේ දෙයත් භාවනා මානසිකාරයට සුදුසු ලෙසින් සකස් වුණා මොහොන සුදු වලා පටලයකින් මෙන් වැසිය දකුණු පැත්තේ සිට කැරකි කැරකි වම් පැත්තට එසේ සිදු කැරකුණා එසේ සිදු වී පිටුපස ඉදිරියට වම් දකුණු පස කෙනෙක් හිස් අවකාශයක් ඇති බව සටහන් වූවා එය නිමාවක් සමග දෑත් බුරුල් වී වම දකුණු දෙපසින් දෙයත් පිටුපසට ගොස් එකට සම්බන්ධ වූවා යලිත් වෙන් වී ක්‍රමක්‍රමෙන් ඉදිරියට ඇදී දෙපස් පාද කලවා මත ඇඟිලි දිග හැරී තැම්පත් වී ගැඹුරු හුස්මක් ක්ෂණයෙන් ඇති වී නැති වුණා. නිහඬ බොහෝ මොහොතක් නිහඬව ඉදිරියෙන් පිටුපසින් දෙපසින් සිතට හෝ කයට ගත යුතු ස්ථාරසාර කිසිවක් නැති බවක් හිස් වේලා ටික වේලාවක් හිස් බවක් සිතට නැගුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයේ අත්හැරීමේ පාඩමක් මේන් වැටහීමක් වුණා. ඇතීමින් නැති පැවැත්මින් නැතිමින් යන ලෝකයේ තුල සිටින විට හිස ක්‍රමයෙන් පහතට නැමී දෑත් ඉදිරියට ගොස් බිමට අත් දෙක පමණක් තබා බිම අත් දෙකින් පිරිමැන්දා. එහි යමක් ගොරෝසුව තිබෙන අයුරින් දැනුණා. ඒ ඉරියව්වේ සිට විනාඩි 5ක් විතර ඇති. වේලාව හරියට දැනෙන්නේ නෑ. මෙනෙහි ඌයේ කොහේ අත ගෑවත් අතට ගත්තත් අනිත්‍ය පසක් වූවා. ගරු ස්වාමින්වහන්සේ මේ හිස දස දිසාවට කෙරකෙව්වා. ක්‍රමක්‍රමයෙන් මේ මුහුණ පොළව දක්වා ගෙනියපු අයුරු බුදු පුදුම සහගතය උගුර තියනවා කියා සිතුනේ ගිලි උගුර තියනවා කියා සිතුනේ කෙල කියවන්න අමාරු සමහර කෙල ගිනකොට මට කියවතයි මේ සිද්ධිය කියන්න හෝ ලියන්න අපහසුයි. ශාලාවේ සිට මේ භූමියේ බොහෝ දුරට ගිය බොහෝ දුරට ගිය ශාලාවේ කියා දෙයක් නැහැ. කොහෙදෝ ගඳ සුවඳ තියෙන ස්ථීර දේවල්, තමා සතු දේවල්, රස දේ වටහා වැටු වටිනා දේ අහසේ පොළවේ තමා ළඟ මෙත් මොනවද තියෙන්නේ අසමින් එබිකං කරමින් සෙව්වා නුඹට කිසිවක් මේ ලෝකයේ තුල නැති බව කවුදෝකේ කීවා ඒ විතරක් නොවේ නුඹට මරණය පමණයි තියෙන්නේ කියන හඬ සමග ක්‍රමක්‍රමයෙන් විනාඩි 15ක් 20ක් විතර සමහර විට භාවනා ඉරියව්වේ සිටියදීම මුහුණ පොළවේ ඇඟිල්ලෙන් තෙක්ම ගිලිහි පෙනුණා. මේ රවුම් අද දවසේ කොතෙක් දුරට ඇවිද්දාද කියා නැවත තැන මෙනෙහි කර නැවතුණු තැන මෙනෙහි කරමින් තමා මේ ගමන ගියේ කතා කිරීම පිළිබඳ කිසිම සංඥාවක් සොයා බැලීමක් කළේ නැත හැම අවස්ථාවකදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණයි සිහි වුනේ දැනුනේ ලෝකයේ ස්ථීර සාර කිසිවක් නොතිබුණු බවත් ඇතිව පැවතින නැති වී යන නියාම ධර්මයක් බවත් මේ විශ්වයේ ඇති බව නිදහස් මනසට විවිධ ලෙස පෙන්눔 කළා. ලෝකේ හැල හැප්පෙන කැඩෙන බිඳෙන ලෝකේ සිත කය වචනයෙන් සිදුවන අකුසල් බැහැරව සුවිසුද්ධ වූ පාරමී මඟ යලි යලිත් මව කුසට ගුලි නොවීමට හේතුකාරක ඉෂ්ට සිද්ධ වේවා. ගරුතර ස්වාමීන් වහන්සේට මේ සඳහා කරුණ පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. උපිට නිකන් රවුම යනවා වගේ කියවන යනකොට තේරෙන එක්කන කියන එක්කන රවුම් ගහලා තියෙන මදිවට අපිත් අරගෙන ඇවිදිනවා වගේ. ඒ නිසා මේවා කියන දේ කෙටියෙන් කියන්න පුරුදු වෙන්න. ඒක ප්‍රපංච කරනව අඩු වෙනවා. එහෙම නැත්නම් මේ ආසයි තමයි. නමුත් ඒක මේ දීර්ඝ වැඩිපුර විස්තර කරන්න යෑම බොළඳ ගතියක් නැගිදී. කියන දේ කෙටියෙන් කාරණාවට දාලෝ කියන්න ඕන. ඒතකොට ධර්ම ගැඹීරත්වයක් වෙනවා. වැරද භාවනා වැරද්දක් නෙමෙයි මම කියන්නේ. ඉදිරිපත් කිරීමේ වැරද්ද නිසා මුල් මුල් වෙලාදී ওই ලව්ලෙට සොල හැටි හැබැයි ඔය. ටික කාලයක් යනකොට විතරයි ඔය කාරණාවට අදාළ වෙන්නේ. ඒ සයිව ඉවසලා අහගෙන ඉන්න ඕනේ. නමුත් මතක තියාගන්න කාරණාව කෙටියෙන් ලියන ඉගෙන ගන්න ඕන. අපි පැය එකමාරක් විතර කල් අරන් තියෙන නිසා මම හිතනවා ඉතිරි පැයකමාර විනාඩි 45 කාලවල දෙකක් ගමු කියලා. විනාඩි 45ක් සක්මන් කරලා විනාඩි 45ක් පරියන්කේ තියන්න. එතකොට සුජිත් පුරුවන් ද තුනයි කාලෙට ගිදී ගන්න. අපි තුනයි කාලෙට ගිදී ගන්නේ. තුනයි කාල වෙනකම් විනාඩි 45ක් සක්මන් කරලා තුනයි කාලේ ඉඳලා හතර දක්වා පරියන්ක භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලීමව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.